විඤ්ඤාතාරං නමඤ්ඤති ඉති කෝ භික්ඛවේ තථාගතෝ දික්ඛ සුත මුත විඤ්ඤාතේසු తాදී යේවතාදී තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනා මාලාවේ තුන්වෙනි දවසටත් මේ එකම pāli වාක් මාලාව ඉදිරිපත් කරගෙන මෙතුවක් කල් අපි පටහ ගන්න උත්සාහ කළ තථාගතයන් වහන්සේගේ తాදී ගුණය පිළිබඳව ඒ මෙතෙක් ගොඩනගාගෙන ආපු පදනම මත ඉඳගෙන තවදුරටත් අප අපගේ භාවනා ජීවිතය හා සම්බන්ධ කරලා ගලපා බැලීමකුයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විඤ්ඤාතා විඤ්ඤාතප්පං නමඤ්ඤති ආදි වශයෙන් තියෙන එකට තියෙන පාළි පාළියේ සිංහල තේරුම වශයෙන් සාමාන්‍ය මේ එදිනදා ජීවිතයේ හෝ එතන මේ භාවනා මධ්‍යස්ථානික හෝ එහෙම නැත්නම් සක්මන් කරනකොට හෝ එහෙම නැත්නම් පරියන්ක භාවනාවක ඉන්නකොට තමන්ට මේ භාවනාවේදී දැනෙන යමක් තියෙනවා නම් ඒ දැනෙන දෙයට එහා වෙන දත යුතු දෙයක් නැහැ. ඒ දැනෙන දෙයට තමයි ඇති හැටිය කියලා කියන්නේ. යථා භූතය කියලා කියන්නේ. ඒ නිසා කිසිම કૃත්‍රිම කමක් කිසිම හැඩ ගැස්වීමක් අවශ්‍ය කරන්නේ ඒ දකින්න දේ ඇති හැටියෙන් දකින්න දේමයි දේ හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ තාදී ගුණයට එහෙම නැත්නම් ඒ තථාගත බවට ඒක නිසා අපට අවශ්‍ය වෙන්නේ ඒ දකින්න දේ ඒ හැටියෙම දකින්න එකයි නිසා අවිඥාතං නමඤ්ඤති කියන විදිහට මම මේ ඉදිරිපත් වෙන දේ නොදැක්කයි කියලා හෝ නොදැනුණයි කියලා හෝ වෙන්න නොදෙන් නොවෙන්න වග බලා ගන්න මේ ඉදිරිපත් වෙලා වර්තමානයේ මේ දැන් තියෙන දේ වෙනුවට වෙන දෙයක් අපි බලන්න කියනනම් ඊයේ ගැන හෙට ගැන වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන එතකොට මේ වෙලාවේ වෙන දේ අවිඥානිකයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මට එහෙම එකක් නැහැ කියලා. මෙතන ඉන්නකොට මම <coughs> මම දැන් මෙතන කියන පදනම ගන්න මට හොඳටම විඥාතයි. ඒක පිළිබඳ අවිඥාතයක් නැහැ. ඒ වගේම විඤ්ඤාතබ්බං නමඤ්ඤති. මෙතන ඉඳගෙන දත යුත්තක් කියලා දෙයක් නැහැ. එහෙම සුවිශේෂී මොනම දෙයක්වත් මේකේ නෑ. මේ තියෙන දෙයමයි. ඉන් එහාට මොකක්වත් ඇත්තේ නෑ. විඤ්ඤාතාරං මඤ්ඤති. ඒ විදිහට සුවිශේෂෝ හෝ වර්තමානයේ මේ පේන ඇති හැටිය දකින්නෙක් වශයෙන් මම හිතන්නේත් නෑ. මම ඒක දකින්නෙක්, මම ඒක දැනගන්නෙක් කියලා හිතන්නේත් නෑ. මම ඒක දකින්නේ ඒක මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මය කියන්න නෙවෙයි කියනා වූ ඒ ශූන්‍යතා දර්ශනය නිසා දකින්න කෙනෙකුත් නැහැ. අන්න එවැනි වාතාවරණයකට කියනවා තාදී ගුණය කියලා. එතකොට තථාගතයන් වහන්සේ දුටු දෙයි අසු දෙයි අතපත ගෑමෙන් නැතනාසෙන් දිවෙන් ශරීරයෙන් දැනගත් දෙයි සහ ඉතින් දැනගත් දෙයි හැම දෙයකටම මෙන්න මේ தત્ත්වය තමයි තථාගතයන් වහන්සේ කිතියි. ඉතින් ඒ වුණාට භාවනා කරන උග දෙනෙක් ඒ දැනට තමයි මේ අස්පනා පිට පේන දේවල් කොට එහා මොනවද අල්ලන්න හදනවද රිලව කණ්ණාඩිය තියාන එහා පැත්තෙන් අල්ලන්න හදනවා මේ පේන දේට වැඩිය වෙන මොකද්ද ඉල්ලනවා ඉතින් කවදාකවත් එහෙම තැනකින් ඒ કૃත්‍රිම භාවයකින් ඔය කියන තාදී ගුණයකට ඔය කියනා වූ එහෙව් තත්යකට ඔය කියනා වූ අකම්පිය තත්යකට ඔය කියනා වූ උපේක්ෂා තත්යකට යන්න බෑ ඒ නිසා සම්පූර්ණ ප්‍රകൃති වැඩ පිළිවෙලක් තියෙන්නේ නිසා හුඟා කල්යනා යෝගාවචරයට ඒ තමන්ගේ තියාගෙන හිටවල චිත්ත රූපේ බිම තියලා ඇවිදිනකොට පොළවේ ඇවිදින්න. නැත්නම් ප්‍රෙඩිසිල් අහනවා වගේ අහන්න හිතනවා උඩින් යන්නේ ඇයි පහළින් යන්න බැරුවද? උඩින් යන කට්ටිය ඔක්කොම පල්ලෙන් යන්න බැරි කට්ටිය තමයි. බුදුරජාණන් වහන්සේ පයින් ගියේ. ඒ වගේ හුස්ම ගන්න ගියාමත් නයි පිපෙන්නා වගේ සෝස් සෝස් දාලා අදින්න ඕන කමක් නැහැ. ප්‍රකෘති හුස්මයි. ඉතින් දා වැඩක් කරනකොටත් තමන් කරන දේ ඒ දෙයට 100ට 100ක් ඉන්න පොඩි ළමයා තමන් කරන දේ 100ට 100ක් කරන පොඩි ළමයා තුල ඒ සම්පූර්ණ අර මානසික අසහනකින් තොර ගතිය හිතක චිත්ත වේග නැති ගතිය ඒ විතරක් නෙවෙයි ළමයි දිහා බලන ඉන්න කෙනාගෙත් මානසික අසහන ගති දුර වෙන ගතියක් තියෙනවා මෙන්න මේකයි මේ තාදී ගුණය කියලා කියන්නේ එහෙව් ගුණය කියලා කියන්නේ ඉන්නත වර්තමාන මොහොතට එළඹ සිටීම කියලා කියන්නේ ඉතින් අපි ඊයේ වෙලා ගත්තා. මෙන්න මෙවැනි තාදී භාවයකින් ඉඳලා නිවර්ණ දිහා කොහොමද බලන්නේ කියලා. අපි දන්න කලු එහෙම නැත්නම් පාපතර එහෙම අධර්ම වශයෙන් තියෙන නිවර්ණ දිහා මේ තාදී ගුණෙන් දිහා බලනකොට ඒක සම්පූර්ණ වෙනම පාඩම් පන්තියක්. ඒක ධර්ම බවටපත් වෙනවා. අධර්ම නෙවෙයි. ඒ ධර්මයේ මේ අනිකුත් හොඳ දේවල් වගේම ඒකෙත් තියෙනවා ඇතිව පැවිත නැතිව යන ගතිය. ඉතින් අන්න ඒකේ තියෙන ඒ ස්වභාවික රංගණය චිත්ත නියාමයක් විදිහට ධර්ම නියාමයක් විදිහට දකින්ද තමන් ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ කන් ඇත්තේ නමුත් බීරේ කුසේ වගේ මේ නීවරණ දිහා බලන ඉන්න නම් ඒක තේහෙව් ගතියකින් බලන්න ඕන. සාදී ගුණයකින් බලන්න ඕන. ඉතින් මේ මේ සකස් කරගත්ත වේදිකාව මතම නැත්තම් මේ පදනම් මත ඉඳගෙන ඒ <coughs> ධර්මානුපස්සනාවේ සඳහන් තවත් ඒ අර නීවරණ වෙනුවට හිත <clears throat> නිවන වලහලන සත්‍යයේ වසාලන ආවරණ ධර්ම වල තමයි නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන නිවන විවෘත කරන ධර්ම වල කියන්නේ බොජ්ජංග ධර්ම කියලා මේ බොජ්ජංග ධර්ම විශේෂිත අර වාගේම తాදී ගුණයෙන් බලන හැටි එහෙම නැත්නම් බොජ්ජංග මන්තිං తాදී ගුණේ වඩන හැටි ඒ බොහොම ලස්සනට විස්තර වෙනවා සතිපට්ඨානී ධර්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේදී. ඒකෙදී බොජ්ජංග පිළිබඳව ඇත්තම එතන විතරක් නෙවෙයි බොහෝ තැන්වල සඳහන් වෙනවා. නමුත් මේ නීවරණයකට සලකන ඒ ප්‍රියතම ඒ තාලෙන් බොජ්ජංගයට සලකනද සරුවචනාංශයක අමුද්‍රව්‍යයක් බාටපත් කරගන්නවා. පරිශ්‍රණය සඳහා අමුද්‍රව්‍යයක්. ඒ නිසා සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියන වගේ නිවර්ණ ධර්මයක් වශයෙන් මගේ හිතේ సంతානියේ දැන් මේ කාමච්ඡන්දේ තියෙනවා නම් මගේ මේ වෙලාවේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්නේ යම් ආකාරයකටද ඒ වාගේම සරුවචන්සේ සඳහන් කරනවා බොජ්ජංග පබ්බේදී සම්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යම් වෙලාවකට තමන් සතිය එළඹ සිටියා නම් අප්‍රමාදී தත්ත්වයට වැටෙනවා නම් වෙන විදිහකට අපිට පටු අර්ථයෙන් කියන්න පුළුවන් තමයි භාවනා කරන අරමුණට මුණට මුණ දාලා හිටියා නම් ඒ යෝගාවචරයා මිථාදී ගුණය කියලා කියන්නේ තමන් මෙහි ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන් ඇති කරගත්තා වූ සතියදියා මගේ හිතේ මගේ චිත්ත સંතාණියේ දැනට සති සම්බොජ්ජංගේ ඇත්තේයි සති සම්බොජ්ජංගේ ඇතිවිත දැනගන්න. දැන් සුත්‍රයෙන් සුත්‍රමය ඥානේ සති සම්බොජ්ජංගේ දැනගන්නවා කියලා කියන්නේ ආපු නැති එකක් ගැන. එන්න තියෙන එකක් ගැන ඉගෙන ගන්න වෙලාව. ඒ වගේම චින්තාමේ වශයෙන් කරනකොටත් මේ වැනි දෙයක් ඉගෙන ගන්න වෑසි ලාභයක් වෙයිද පාඩුවක් වෙයිද කියලා මේ චින්තාමේ ඥාන ඒකට අන්වේ ඥාන කියලා කියනවා. ණය විපස්සනාව කියනවා. ණයානුකූලව ගලපනවා. නමුත් භාවනාවේදී ලාවට හරි ඝන බහලව හරි අඛණ්ඩව හෝ වේපුල සත්‍යයක් එනකොට මගේ චිත්තසංතානයේ දැන් සතිය ඇත්තේ යයි දැනගන්න. ඉතින් ඒ නිසා බොජ්ජංග මට්ටමට දිනුනෙච්ච සතිය බල මට්ටමේ තියෙන සතිය බොජ්ජංග මට්ටමට දිනු වෙනකොට සති බලය සති බොජ්ජංගයක් බාටපත් වීමේ හරියට මේ මූලධර්ම වශයෙන් කපලා කොටලා බෙන්වීම සඳහා උරුම ආචාර්යවරු කියනවා සති සම්බොජ්ජංගේ Tamanthro එළඹෙච්චාම මයි ළඟ දැන් සති සම්බොජ්ජංගය තියෙනවා යයි යෝගාවචරය දන්නවනම් ඒ සති සම්බොජ්ජංගේ ලක්ෂණය හෝ දැනගන්න. ඒක නැත්නම් ඒක කරදෙන කෘත්‍ය හෝ දැනගන්නවා රසය. එහෙම නැත්නම් ඒකේ පච්චුපට්ඨානේ වශයෙන් ඒ සතිය එළඹෙච්ච බව දැනගන්න වැටහෙන කාරණය වැටෙන ආකාරය දැනගන්න නැත්නම් පදත්තහනේ වශයෙන් සති සම්බොජ්ජංගේ ඇතුළෙන් ආසන්න මට ඉතිවිච්ච කාරණා මේකයි කියලා ඒක පදත්තහනේ දැනගන්නවා. ඉතින් ඒක නිසා පසු කාලීන තේරවාද ආචාර්යවරු මේ චිත්තචෛසික සෑම ධර්මයකම රූප ධර්මත් එක්කම ඉගෙන ගැනීමේදී සුත්‍රමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් මේ සති සම්බොජ්ජංගය නැත්නම් සති චෛතසිකය කියලා ගනිමුකෝ. සුද්ධ ධර්මයක් විදියට. අනිකොත් චෛතසිකයන්ගෙන් වෙන් වෙන හැටි පෙන්නකොට සතියේ ලක්ෂණ රස පච්චපඨාන පදඨාන කියන ක්‍රමේ තමයි මේ මේ තේ අටුවාචාරින් වහන්සේලා ආරම්භ තින රාමුව. ඊට පස්සේ වීඩිය ගන්නකොටත් වීඩියේ ලක්ෂණේ මොකද්ද? රචේ මොකද්ද? පච්චපඨාන පදඨාන වශයෙන්. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයා තමන්ගේම චිත්තසංතානයේ සතිය ඇති විට ඒ සතිය මයි ළඟ තියෙනවා ඒකේ ලක්ෂණය අපි ගන්නවා මූණේ හැඩේ බලනවා වගේ ඒකේ ලක්ෂණය බැලීමට කියලා කියන්නේ අපිලාපන ලක්ෂණ කියලා. සතිය තියෙනවා නම් හිතේ පොලාපයින් ගතිය මතු පිට ලුහුට යන ගතිය නෑ කිඳා බහින ගතිය තමයි තියෙන්නේ. අවුච්ච දේ කාගෙන ඒක උපමාවට කියනවා නම් මේ <coughs> බුරුල් කරපු රතුපස් කොටකට හෙල්ලකින් තමයි ඇනපුවාම මේ හෙල්ලේ කාගෙන බහින්නේ ඒ පස් කොටේ එහෙම නැත්නම් තැඹිච්චාල <clears throat> කෑල්ලකට ගැරපෙන් අයින්කොට ගැරපෝ කාගෙන ඒකට බහින්නේ අන්නේ වගේ ඒ කිඳා බහින ගතිය තමයි සතිය තියෙනවන ස්වභාවය. යම් අරමුණට තිබ්බනම් වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ අරමුණ දිගේ අපිලාපන ලක්ෂණ කියන්නේ පොලාපයින කියන්නේ පිලාපන ලක්ෂණේ පිලාපන ලක්ෂණේ නෙවෙයි තියෙන්නේ කිඳා බහින ගතියේ. ඒක නිසා සතිය වඩන්න වඩන්න දැන් මේ අපි කතා කරන්නේ ඇත්තටම සෑහෙන දියුණු වෙච්චි පොඤ්ජක මට්ටමේ සතිය කියලා කියන්නේ දැහැහෙන දියුණු මට්ටම. ඊගාට තියෙන තව මාර්ග අංගයක් වශයෙන් තියෙන සති මේ සම්මා සතියයි. ඒ ධර්මයට දියුණු වෙනකොට තමයි යෝගාවචරයට මේ සති චෛතසිකය සද්ධාවෙන් වීර්යයෙන් ප්‍රඥාවෙන් සමාධියෙන් වෙන් කළ දැනගන්න පුළුවන්. ඒ නිසා අටුවාචාරින් වහන්සේලා එකට දීලා තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන බොහෝ නිදර්ශන සලකා බලලා සතිය යම් තැනක තිබ්බනම් ඒකේ තන ඇතුළට කාගෙන යන ගතියක් තියෙනවා. ඒ නිසා යම් අරමුණකට සතිය එල්ල වුණා නම් එළඹ සිටියා නම් ප්‍රමාදීව යෙදුනා නම් ඒ අරමුණ එnde end end end ඇතුළට கிඳා බහිමින් අරමුණේ රස අරමුණේ ගැඹුරට கிඳා බහින ගතිය තමයි තියෙන්නේ. ඒ වගේම අසම්මෝස රසය කියලා කියනවා සතිය ගියාන යම් තැනකට ඒකේ තියෙන කලකොල ගව සම්මෝසාව නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආශ්වාසයට සතිය ගියාන මේ ආශ්වාසයේ සීතලයි ආශ්වාසයේ මගේ වම්නාස්පුඩුවේ පැත්තේ වදිනවා. එහෙම නැත්නම් ආශ්වාසයේ දිගයි ආදි වශයෙන් ලකුණු ගන්නවා විතරක් නෙවෙයි මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා ගන්න. මේක සද්දයක් නෙවෙයි කියලා දාන්න. මේක වේදනාවක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි ඒ කලකොලකම නෑ Tamande ඒ දේ වෙන්කොට හඳුනා ගැනීමේදී පරිච්ඡේද ඥානය කියලා මේකට කියනවා. පරිච්ඡින්න කරනවා කියලා හරියට මේ මිරිස් පාපු ගොවියා මේ grade 1 එක මේක මේක grade 2 එක මේකයි grade 3 එක මේකයි කියලා එයාට ඕනේ නම් තෝරන්න පුළුවන් රබර් විකුණනකොට RSS 1 මේක RSS 2 RSS 3 කියලා හත් තෝරලාමයි දෙන්නේ එතකොට ගණුම් කාර්යයට බෑ අතර්ක කරන්න මොකද මම දන්නවා අද මාකට් එකේ RSS 1 වලට මෙච්චරක් ගෙවනවා කියන. ඉතින් ඒකට රබර් වැව්වට බෑ රබර් මේ මේ ෂීට් හදුවට බෑ රෝල් කරුවට බෑ යාට දැනගන්න පුළුවන්කම තියෙනවනේ මේ 1 එකෙන් 2 එක වෙන් කරන්න පුළුවන්. වෙන් කරනකොට කවදාකවත් එළද <clears throat> ඔයගොල්ලෝ බලන්නේ නැතුව විකුණන්නෙත් නෑ. <clears throat> ජනුන් කාර්යය වංචා කරුවොත් මේ දෙක වෙනුවට එක එක වෙනුවට දෙක කියලා කවදාකවත් අහුවෙන්නේ නැහැ මොකද එයා අසම්මෝෂ භාවයේ තියෙනවා. ඒ නිසා දැනුම වැඩි වුණාට ඒ දැනුම එකින් එක වෙන් කරගෙන අඩු කළා නැත්නම් දැනුමින් නැති වැඩක් නෑ. හරියට ඒක මගේ වර්ක්ෂොප් එක වගේ. බඩු ගොඩාක් තියෙනවා කොහේ තියෙනවද හොයන්න බෑ. තිබ්බ දැනක නෑ. හැමදාම ගියාට පස්සේ වැඩේට ගියාම බඩු හොයන්න තමයි වෙලාව යන්නේ. ඉතින් සුද්දා කිව්වලු සුද්දා නෙවෙයි ජපන කිව්වලු ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් වෙලා යන්නේ බඩු හොයන්නේ කියලා. නැත්නම් මේසෙට ගියාට පස්සේ ඒ කොලේ හොයා ගන්නකොට වැඩේ වෙලා ඉවරයි. ඉතින් ඒකෙන් වෙලා තියෙන්නේ අර සම්මෝසාව. මේ අවුල තියෙන්නේ. ඒ ගොනුව නැහැ. ඉතින් අර සති චෛතසිකයේ තියෙන පැහැදිලිකම තමයි ඒ සම්මෝසාවක් නැති කරලා අසම්මෝස ගතිය දෙන නිසා පටන් ගන්නකොට කියන එකකින් දෙකකින් පටන් ගන්න කියලා ගොඩක් ලැබෙන්නේ පටලැවිල්ච චලාව සතිය පිටවන් ගන්න එපා කරන්න අමාරුයි. එනිසා සියල්ලකම මේකල එකක් කරගෙන ඒක විතරක් හදාන කරේ ටික ටික ටික යනකොට කල් වේලා යනකොට මේ දෙක තුනක් එකට වැඩ කරන හැටි හතරක් පහක් එකට වැඩ කරන හැටි ආදි වශයෙන් ඒ মালටි ටාස්කින් එහෙම නැත්නම් බොහෝ වැඩ කරන්න මේ පුළුවන්කම ලැබෙනවා. නමුත් ආරම්භයේ ඉඳලම අසම්මෝෂ ගතිය ඇති කර ගන්න ඕනේ. ගුණයක් ඇති කර ගන්න ඕනේ. ඒක කර ජීවිතයකට නෙවෙයි මුළු සංසාරෙටම. ආධ්‍යාත්මික ගුණ වගාවේ ගුණ ඇති කළ දෙන චෛසිකය තමයි ඒ සතිය. ඒ නිසා ඒක ඊටාමත්ම 1 2 3 4 පිළිවෙලට යන්න ඕනේ. ඒ වගේම තමයි මේ සතියේ පදත් පච්චපට්ඨානයි කියලා කියන්නේ සතියේ එළඹිච්ච ගතිය විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා මේ අටුවචාන් වංශලා දෙන අදහසක් මේ තියෙන්නේ දැන් මම ආනාපානෙ මූණට මූණ දාලා ඉන්නවා කියලා විශ්වාසය එනවා මේක සමහර විටක තව වචනකින් කියන්න පුළුවන් දැන් නම් මට තව විනාඩි 10ක් නැත්නම් ආශ්‍රත් ප්‍රසවාස 10ක් තප්පර 10ක්වත් යනකම් මගේ හිත දැන් සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය එනවා සක්මන් කරනකොට එනවා ඉස්සලා ඉස්සලා එක පියවර දෙක හතලා ආමට දැන් එහා කෙළවරට යනකම් අතරමැද දැන් සතිය කැඩෙන්නේ ඒ තරම් අර හිතට නිකන් විශ්වාසයක් වෙනවා ඒකට කියන්නේ මේ විෂයාභිමුඛ භාව තමන් අරමුණු කරන මූල කර්මස්ථානෙට අභිමුඛ වුණාට පස්සේ අපි යම් කිසි කෙනෙක් හොයාගෙන ගියා සෙනඟක් හම්බෙලා කයින් හරි අහලා කියනවා අසල කොයි කියලා. අයි ගියාට පස්සේ එයා හම්බ වෙනවා. හම්බුනාට පස්සේ තමයි තේරෙනවා හරි. දැන් මම පුද්ගලයා හොයාගන්න වැඩේ හරි දැන් කියලා මේ වෙලාවේදී මම සත්‍ය පිටවන්න ඕනේ. මේකයි ඒක මට මුණ ගැහුණාද, මුලිච්ච වුණාද, ආපాతගත වුණාද නැද්ද කියන එක දන්න. ඒකට අර ඉස්සලා කියපු අසම්මෝස ගතියේ හැඩයක් තමයි. නමුත් Tamanට වැටහෙනවා දැන් ඉඳගෙන මෙච්චර වෙලාවකට පස්සේ මට මූල කර්මත්තානේ හම්බ වුණා. සක්මන් කරන්න කියලා මෙච්චර වෙලාවකට පස්සේ මට තබන පයේ පියතිය තියෙන බව දැනගත්තා. ඉස්සන් ඉදිරියට වැඩ කරනකොට අසවල් අසවල් වැඩ කරනකොට මට මම දැන් මෙතන වැටුණා අනික් තැන්වල නැහැ. ආන්නේ විදිහට විෂය අභිමුඛ භාව නැත්නම් Taman ඒ තමන්ගේ එල්ලේ තමන්ගේ පෙරදැක්ම එහෙම නැත්නම් කල යුතු දේ දැන් එකලස් වුණා එල්ල වුණා මම දැන් ඉන්නේ එකට මොන දාලා කියලා මේ යෝගාවචරය තමයි ඒක තේරෙන්නේ. වෙන කෙනෙකුට කියන්න බෑ යා සතියින් ඉන්නේ නැද්ද කියලා. ඒ නිසා බොජ්ජංග මට්ටමට යනකොට ඒක හොඳට පැහැදිලි වෙන්න පටන් ගන්නවා මෙන්න දවසේ මෙන්න මේ වෙලාවට මම සතුටුමත්. මෙන්න මේ කටයුත්ත කරනකොට මම සතුටුමත්. මේ පුද්ගලයා ඇසුරු කරනකොට මම සතුටුමත්. එහෙම නැත්නම් මේ පුද්ගලයා ඇසුරනකොට මගේ සතිය කැඩෙනවා. මේ වැඩේ කරනකොට මගේ සතිය කැඩෙනවා. මෙන්න මේ තැනට ගියාම මගේ සතිය කැඩෙනවා කියලා හරියට මේකේ මුළු ජීවිතේම දවසම බලන්නේ දවසට කොච්චර හම්බ කරුවද කියලාවත් නැත්නම් බක්්‍යාවද කියලාවත් රූප ලෝකිනක නෙවෙයි. දවසේ කොච්චරක් සතිය හම්බ කළා කියනවා. අන්නේ හම්බ වෙන වෙලාවයි නැති වෙලාවයි විෂය නැත්නම් අරමුණ අභිමුඛ වෙන වෙලාවයි නැති වෙලාවයි දැනගන්න පුළුවන් ගැතිය තමයි තම ඇතුළින්ම වැටෙන්න පටන් ගන්න. ඉතින් මේක මොන්සියුම් කාරණාවක්. ඒ කියන්නේ යෝගාවචරය ස්වාධීන වෙන වෙලාව. දැන් මේ තාදී ගුණයක් වගේ තැනකට යන්න අවශ්‍ය කරන මූලික යෝගාවචර ගුණ දැන් මයි ළඟ තියෙනවා. මේ වෙලාවේ මම ක්ෂණ සම්පත්තිය උපේලා තියෙනවා. ක්ෂණේ ඉක්ම වගන නැහැ. රූප බලන්න ආසාව, ශබ්ද බලන්න ආසාව, ගන්ධ රස පහස හෝ මනාපමනාප දෙකෙන් හිත අන්දමන්ද වෙලා නැහැ. අලුත් වචෙන් තමයි අංජබජල් වෙලා නැහැ කියන එක. එහෙම නැතුව දැන් අර අරමුණට එල්ල වෙලා තියෙනකොට විශ්‍යාභිමුඛ භාව පච්චපඨානා කියලා කියනවා. ඒ වගේ මේකට ආසන්න කාරණාව සතියක් නැති කෙනෙකුට <clears throat> ඒ චිත්තසංතානයේ සතියක් ආරම්භ කරන්න. එයාට සතිය හඳුනා දෙන්න. එයාට සතිය නිර්වචනය කරන්න පච්චුපත් පදට්ඨාන කියලා කියනවා. ආසන්න කාරණා දෙකක් අටුවචාන් වහන්සේ සඳහන් කරනවා කාය ආදී සතර සතිපට්ඨාන කියලා වරද්ද වරද්ද හෝ කලින් කලින් කරපු කය අරමුණු කරගත්ත සතිපට්ඨානය තමයි වේපුල්ල සතියකට උදව් වෙන්නේ. ඒ කියන්නේ සතියට උදව් කරන්න වෙන කිසිම චෛසිකයකට බෑ සතියෙමයි සතියට උදව් කරන්නේ. එيشා අපි කවදා හෝ පටන් ගන්නවා. නැටංගන හැමදාම පටන් ගන්න වෙන්නේ බලාපොරොත්තු සුන් වීමකින්. මොකද එතකන් අපි ඒ තාක් සංසාරයේ අසතිය ගත කළ නිසා. නමුත් කවදා හරි මේක රංගිටි කට ගහගත්ත දවසේ හඳුන්නා දුන දවසේ ඒකට පාක්ෂික මේ වාංගු කරගෙන අනිත් දවසේ එක තප්පරයක් අල්ලගත්ත එක තප්පර දෙකකට ආශ්වාසයක් අල්ලගත්ත එක ආශ්වාස දෙකකට එක පියවරක් අල්ලගත්ත එක පියවර දෙකකට දවසේ එක චිත්තක්ෂණයක් සතිමත් වෙච්ච එක නා හිත දෙකකට ආදිවාසී අර වරද්ද වරද්ද අල්ලගත්ත එක හරහම තමයි සතිය කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සතිය ඉම්ප්ලාන්ට් කරන්නත් බෑ ඉන්ජෙක්ෂන් එකකින් ගන්නත් බෑ පෙත්තකින් දෙන්නත් බෑ ඔපරේෂන් කරන්නත් බෑ ආශිර්වාදකින් දෙන්නත් බෑ පොතකින් ගන්නත් බෑ දාන දීලා හරියන්නේත් නැහැ. සීල් රැකලා හරියන්නේත් නැහැ. මොන දාන කෙරුවත් මේක හරියට අල්ලගෙන කෙරුවොත් කළා. ඒ නිසා අපි කොතනක හරි මේක හරීම අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ. තියෙන එකට තියෙනවා. නැති එකට නැහැ. ඉතින් ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනව කොතනක හරි මොන තියෙන සම්බතරීමේ දීලා හෝ කොතනකින් හරි මේකට මුල පුරා ගන්න. කොතනකින් හරි මේක සල්ලම් වෙන්න ඕන. කොතනින් හරි ආරම්භ කරන්න ඕන. ඉතින් ආරම්භ කරාට පස්සේ ඒකම ඒ තමන් අඳුනාගත්ත ඒ චෛතසිකයම පක්ෂකාරණ විපක්ෂකාරණ බල බල ඉදිරියට යන එක තමයි ඒ කියන්නේ කායදී සතර සත්‍යපට්ඨාන පදට්ඨාන එහෙම නැත්නම් කියනවා තිර සංඥා පදට්ඨාන කියලා. ඒ තිර සංඥා පදට්ඨාන කියන්නේ තමන් යමකට හොඳට ඒක මෙනෙහි කරලා අඳුනගෙන ඒකේ වටපිට බලාගත්තොත් එහි සතිය පිටවන්න තියෙන ඊට වැඩියි. මේකට සල්ලක්ෂණය කියලා කියනවා මිනේ කිරීම කියලා කියනවා ඒ නිසා මේ මේ වගේ සතියට ලක්ෂණ රද පච්චපට්ඨාන පදත්තාන පිළිබඳව කතාව බුදුම හරිම ප්‍රසිද්ධයි ඉතින් ඒකදී ඔය මහසිසාරද ස්වාමීන් වහන්සේගේ මම දකින සුවිශේෂත්වය තමයි ඒ සතිය පිහිටවීම සඳහා වම තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න කියන. එතකොට සතිය වර්තමාන මොහොත දකුණට විහිදලා යන්න සද්දවලට යන්න වේදනාවලට යන්න තියෙන ඉඩ අඩුයි වම කියනකොට වම තියෙනකොට නැත්නම් වම තියෙනකොට වම කියනකොට දකුණ තියෙනකොට දකුණ කියනකොට ආශ්වාස කරනකොට ආශ්වාස කියනකොට ප්‍රශ්වාස කරන ප්‍රශ්වාස කියනකොට ඒක අපි පුංචි කාලේ කටපාඩම් කරන කාලේ ස්වභාවයේ යමක් අපිට කටපාඩම් කරගන්න ඕනේ හයියෙන් කියන්න ඕනේ. Tamanටම Tamanගේ සද්දය ඇහෙන්න. එතකොට කටපාඩම් හිතෙනවා. ඉතින් නමුත් මේකේ තියෙන මේ මේකේ තියෙන හරි මායාකාරී ස්වරූපයක් තියෙනවා. මෙතන සතිය ඇති කිරීම සඳහා ස්ථිර සංඥාවක් ඇති කරලා දෙන්න හදන්නේ. නමුත් අවබෝධ කරන්න දෙන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය අවබෝධ කරන්න හදන්නේ. දුක අවබෝධ කරන්න හදන්නේ. අනාත්මය අවබෝධ කරගන්න. නමුත් මේ ඒ සඳහා ගන්න උපකරණ හොඳට හදාගන්න. ඒක හොඳට පන්නරේ තියාගන්න. ඒකට ඒක ඇති කරගන්න මේ නිත්‍යතාවය විපරිණාම භාවය අනිත්‍ය සංඥාව වඩන්න මුලදිකට කොයි එකටත් මුල් වෙන්නේ සතිය ඇති කිරීම සඳහා තිර සංඥාවක් කරන්න කියනවා. ඉතින් මේක සම්පූර්ණ පරස්පර විරෝධී මේ දර්ශනවාදීකට. එහෙම නැත්නම් තර්ක කරන කෙනෙකුට. ඒ නිසා සතිය සති සම්මා සති වශයෙන් පේනකොට සම්මා සති වශයෙන් ගන්නකොට ඒකෙදී ඔය චුල්ල වේදාල සූත්‍රයේදී ඒ විසාකෝපාසකතුමා අහන ධම්මදින තෙරින්නාංශගෙන් ඒ සම්මාදිටි ධම්මා සංකප්ප ආදී තියෙන නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ආයාසයෙන් කළ යුත්තක්ද නැත්නම් ඉබේ සිද්ධ වෙන එකක්ද කියලා. සංස්කාරයක්ද අසංකාරයක්ද කියලා. ඒ ධම්මදිටි ජන කියන එක සංස්කාරයක් කියලා. මේක සකස් කරන්න නැද්ද සකස් කරන්න වෙනවා මුලදී. ඉගෙන සතිය ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒක සත්‍ය පහළ කරලා දෙන්න ඕනේ. පහළ කරලා දුන්නට පස්සේ නිත්‍ය සංඥාව දීලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ආශාසයක් එනකොට එනකොට මෙනෙහි කරලා ප්‍රසවාසයක් එනකොට එනකොට මෙනෙහි කරලා පිම්බීමක් එනකොට එනකොට මෙනෙහි කරලා හැකිලීමක් වමක් වශයෙන් දකුණු වශයෙන් කනකොට කනවා කියලා එනකොට එනවයි කියලා යනකොට යනවයි කියලා මෙනෙහි කරලා කරලා කරලා සතියේ හොඳට කස කැවුනට පස්සේ සතියෙම පෙන්ලා දෙනවා එහෙම මෙනෙහි කර කර ඉන්න තරම්වත් අරමුණ චිත්තක්ෂණ දෙකක් පවත්තන්නේ නිමිති ගන්න තරම්වත් අරමුණ එක දිගට පවතින්නේ නැහැ. ඒක විපරිණාම වෙනවා කියලා අර හදාගත්ත සතිය හරහා දකින්නවා. මේක හරි හරිම විපරිණාමයක්. සතියත් විපරිණාමයටපත් වීම. ඉතින් මේ නිසා සතියේ මේ ගුණ ටික සාකච්ඡා කරන ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේක power of mindfulness කියලා ඔය වටන පොතක් කියලා තියෙන මේ පොතේ සඳහන් කරලා තියෙනවා හැම කෙනෙකුගේම හිතේ සතිය තියෙනවා. ටිකක් ටිකක් අහුව අහනකොට ටිකක් පරස්පර විරෝධී වගේ පේන්න තියෙනවා. නමුත් කිසිම කිසි කෙනෙක් සතියට මුල් තැන දෙන්නේ නැහැ. යම් දවසක යම් කිසි කෙනෙක් manussකම ලැබීමේ තියෙන විශේෂසු විශේෂීතාවය තමයි මේ සතිචෛතසිකයේ ඉබේම Tamanට මගේ හිතේ තියෙන. නමුත් අපි මේ සද්ධාවට, වීර්යයට, සමාධියට, ප්‍රඥාවට මුල් තැන දෙන්න ගියාම සතිය ඉබේම මුළු ගැනිනවා. මේ සතිය මුළු ගැනීම තියෙන තා කවදාකවත් මේ සම්මෝසාවෙන් ගැලවෙන්න බෑ. මොකද්ද මං කරන්න ඕන කොච්චර මිනිහි කරන්න ඕන කොතෙන්ද යනකොට මොකද්ද මං අල්ලන්න ඕන කියලා හැමදාම ප්‍රපංච කළ යුතු නැති තැන් වල ප්‍රපංච කරන ධර්මය අප්‍රපංචේ ප්‍රපංච කිරීම එන්නේ මේ සතිය දන්නේ නැති නිසා සතියට පණ දීලා නැති නිසා සතිය පිටකොන්ද නැති නිසා හැබැයි ඒ කියන්නේ සතිය නැතිකම නෙමෙයි තියෙන්නේ සතියට මුල් තැන නොදී කරුකල යුත්තට කරුණ කිරීම ප්‍රමුඛතාවයේදී යුත්තට ප්‍රමුඛතාවය දුන්නේ තුනට පස්සේ සතිය කවදාකවත් මට එහෙම මේ ප්‍රමුඛතාවය දුන්නේ නැහැ කියලා ඇවිල්ලා මේ ඉල්ලීම් අයිතිවාසිකම් ඉල්ලන චෛසිකයන් එක බොහොම කෝල චෛසිකයක් පසුබාහන චෛසිකයක්. ඒ වගේම තමයි යම් වෙලාවක යෝගාවචරයක් උදාහාදී උත්තරමන් වහන්සේලාගේ තියෙන මේ අප්‍රමාද පණිවිඩේ තේරුම් ගන්න මගේ ජීවිතයේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේ විශේෂයෙන්ම මේ විපස්සනා පැත්ත තාදී ගුණය අකම්පියතාවේ දිනු කරන්න ඕන නම් මේ පැත්තකට වෙලා මුළු ගැන්ලා ඉන්න සතියට අපි තනක් දෙන්න ඕනේ කියලා වැටහෙන දේ තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ මුළු සංසාරෙම තියෙන හැබෑම හැබෑ වෙනස. ඊට පස්සේ ඒක දිනු කරන හැටි පිළිබඳ ගොඩක් සමීකරණ තියෙනවා විස්තර ගොඩක් තියෙනවා. නමුත් හැබැයිම වෙනස අපට සිද්ධ වෙන්නේ අපි මේ ගමන් කරන ආධ්‍යාත්මික ජීවිතයේ මෙතෙක් මුළු ගැනීමලා තිබුණු සතිය ඉස්සරහට ගෙනල්ලා එයාට සභාපතිකම දෙන්න ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ පොතේ බුදු කෙනෙක්ගේ බුද්ධ කෘත්‍ය කැපී පෙනෙන තැන උත්තර තමයි කියන්නේ. ඒකල කියලා තිනවා බුද්ධ ඥානයක් නැර සර්වඥතා ඥානයක් නැත්තම් කවම කවදාකවත් වෙන කිසිම ශාස්ත්‍රුණ වංශනකට නැත්නම් වෙන කිසිම තමන් ගැන හෝ අනුන් ගැන අනුකම්පාව ඇති කෙනෙකුට මෙවැනි හැකියාවක් ඇති මෙවැනි ප්‍රභාවයක් ඇති මේ චෛතසිකය ඉස්සරහට තියෙන එකයි මම කළ යුත්තේ. ඒකයි මගේ අනුග්‍රහය. ඒකයි මම සපයා දිය යුත්තේ කියන එක ඉස්සල්ලාම කල්පනා වෙන්නේ ਸਰවඥාන්තිට විතරයි. ඒක තමයි විප්ලවය. නමුත් මේ භාවනා කරන කට්ටිය උගාක් වෙලාවට එතන මේ සතිය උපයන්න ඕනේ කියලා නැත්නම් සතිය පටන් ගන්න ඕනේ කියලා නැත්නම් සතිය හඳුන්ලා දෙන්න ඕනේ කියලා ඇත්ත වශයෙන්ම කියනවනම් කිසිම චිත්තක්ෂණයක් නැහැ සතියෙන් තොර. නැත්නම් සතිචෛසිකේ තොර චිත්තක්ෂණයක් ඇත්තෙම නැහැ. ඒක නිකන් සබ්බචිත්ත සාධාරණ කියන ලයිස්තුවට වගේ හැම හිතකම තියෙනවා. ඒක හොඳටම ඔය සබ්බචිත්ත සාධාරණ චෛසික තුන් 13 මට මතක නැහැ. ඔක තියෙනවද කියලා. කෙසේ නමුත් ওই නිවන නිවීම දේශනාවේදී ඥානানন্দ සාංශය ඇදලා පෙන්නනවා ඔය කිම්මූලක සූත්‍රය හෝ එහෙම නැත්නම් මේ සාරිපුත් සමීති සූත්‍රයේ ලස්සනට පෙන්ලා දීලා තියෙනවා උඹ කාම විතක්යක් හිතුවත් නික්කම විතක්යක් හිතුවත් මොන විතක්කේ හිතුවත් අනිවාර්යයෙන්ම සතිචෛතසිකයක තියෙනවා. නම් ප්‍රශ්නේ තියෙන එකට රජ වෙන්න දීලා නැහැ ඒක නීච වෙලා තියෙන. ග්‍රහය නීච වෙලා. ග්‍රහ නීච වුණාට පස්සේ ඒකේ බබලීමක් ඇත්ත නැහැ නිසා ඒ පුද්ගලයාට සත්‍ය ආරක්ෂාවක් නැති වෙනවා ඒක නිසා දවසක යම් කිසි කෙනෙක් මේ කාය ආදී සතර සතිපට්ඨාණයෙන් හෝ මම වතර පටලොල පටල වැරදිලා වැරදිලා උත්සාහ කළා උත්සාහ කළා කොහොම හරි සතිය පිටවන්න කියන අන්දමින් හෝ පදලෙමින් හෝ එහෙම නැත්නම් මම මෙනෙහි කර හෝ සතිය මතු කර ගන්න ඕනේ කියන තැනකින් මේක මතු කළා දුන්නොත් ඉස්සල්ලාම දැන් මම සත්‍යයටයි මේ මහන්සියටි මම සතුටපත්හනේ පිටවන්නේ මේ භාවනා වැඩමුළුවෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි කියන ඒ පෙරලිය આવොත් විශාලම ඒක තමයි හැබෑ වෙනස. අන්නේ හැබෑ වෙනස ඇති කරලා දුන්නොත් <clears throat> කල්යම් මිත්‍යා උදව නිසා හෝ බිනී කිරීමෙන් හෝ වරද වරද කිරීමෙන් කවදා හෝ අල්ලාගැනීමෙන් හෝ ඇති කරලා දුන්නොත් ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා හිතනවා ඒක ඇත්තයි කියලා ඒ ඇති කරලා දීපු වෙනස ඒ ඇති කරලා දීපු හැබෑ වෙනස සංසාරේ කවදාකවත් මතකින් තොර වෙන්නේ නැහැ. ඒක නිවන් දකින්නාත් එක්ම ගෙනියන. ඒ තරමටම බලයක් තියෙන සතිය. සත්‍යමත් වීම අවබෝධ කරපු කෙනාට සත්‍යමත් වෙන්න පටන් ගන්න වෙනකොට ආයෙ ඊට පස්සේ ඒ සත්‍යමත් වීමේ ಗುಣ හෝ සතියේ ලක්ෂණ හෝ කද්දාකවත් Tamange මතකින් අමතක කරන්න බෑ මට මේක ධම්මින්ද ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබ මේ ජීවිතේ කොච්චර අසාර්ථක වුණත් මේ ජීවිතේ කරන යම් තාක් සතියට සඳහා කරන උත්සාහය කරන එක කෙඩිය පිටින්ම ඊගාව ජීවිතයට යනවා මැරලා ඉපදුනත් මිනිස්සෙක් වුණොත් ඊගාවතේ ආත්මිට ඒක තියෙනවා කවදා හරි උත්සාහ කරපු දවසක මතුවෙනවා. අනෙක් ඕන එකක් හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. අපේ ශ්‍රද්ධාව හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. අපේ සමාධිය හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. වීර්යය හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. සමාධිය හැලහැප්පෙන්න ඉඩ තියෙනවා. ඒක අපි දන්න එක ජීවිතයකට හැලහැප්පෙනවා. මේ සතිය විතරක් මහ පුදුම චෛතසිකයක්. එnde ende ende ende ende හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි වැඩෙන ගතියක් තියෙනවා. එහෙව් ගුණ ඇති චෛතසිකයක් ඉස්සරහ තියාගත්තේ නැත්නම් ඒ ජීවිතයේ සංවිධානයක් නැහැ. ඒ ජීවිතේ ක්‍රමික වර්ධනයක් නැහැ. ඒ ජීවිතේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ වටිපදාවක් නැහැ. ඉතින් මේ සහ විශාල මේ සහ ප්‍රචිද්ධව මේ සහ සරලව මේ සහ වටිනාකමින් යුක්ත පෙන්වලා තිබු මේ කාරණාව අපේ යාචයක් වශයෙන් සිංහල බුද්ධ ආගමෙන් කවදා පෙන්ගිලි වුණාද කියන එක. කොහොම අපෙන් ගිලි වුණාද කියන එක. හිතා ගන්න බෑ. අච්චර සීගෝචයක් තිබුණ රජ රට අන්තිමට සම්පූර්ණ කැලෑ වැදුනේ කොහොමද කියලා දැනෙන ප්‍රශ්නයක්. විදේශාක්‍රමණ නිසා වෙන්න පුළුවන් කියලා කියනවා. සමහර කියනවා මැලේරියා නිසායි කියලා. සමහර කියනවා මේ පොළොව ලුණු රස වීම නිසායි කියලා. අරසා විශාල තාමත් යාම හිතා ගන්න බැරි තරම් මේ දේ අත්හැරලා මනුස්සයා මේ තෙත් කලාපයට ඇවිල්ලා අවුරුදු 100 ගණන් ගත කළා කියලා. ඒ වාගේම තමයි ඒකත් එක්ක සරල සමාන්තරවම සත්‍ය අපෙන් ගිලිලා තියෙනවා. ඉතින් කවදා හෝ જાතිය වශයෙන් අපි එහෙම නැත්නම් අපි මේ නිසන්වනේ භාවනා කරන යෝගී පිරිසක් වශයෙන් වගේ නැත්නම් ඒක බවුලක් වශයෙන් හෝ අපි මේ එකතු වෙලා මේ අපි ඇති වෙලා තියෙන මොකද්ද පොඩි වැරදිල්ලක් මොකද සත්‍යයිසිකේ ආඩම්බර පාන චෛසිකයක් නෙවෙයි. සත්‍යයිසිකේ අන්ධකාර පාන චෛසිකකුත් නෙවෙයි. ඒක තියෙන හැම වෙලාවෙම කෝල වෙලා පිටිපතට යන ගතිය. මෙන්න මෙයාට රජකම දීපු ගමන් එයා දිගටම ඉස්සරහට තමන්ට කරන්න තියෙන සියලු සත්කාරයන් කරලා දෙනවා. ඒ නිසා සත්‍යයිසිකේ තියෙනවනම් අර ඉස්සල්ලා මං කිව්වා විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන කියලා තමන්ගේ අරමුණට දැන් මං ඉන්නවද නැද්ද කියන එක. නැත්තම් ආනපාන මූල දාලාද නැද්ද කියන එක තේරෙනවා. ඒක තමයි ළමන්ට වැටෙන ක්‍රමය. ඒකට පුංචි තවත් වැටෙන ආකාරයක් වෙන්නවා. මේ සතිචෛතසිකය මේ නිසා ආරක්ක පච්චපඨානේ කියලා සතිචෛතසිකයේ ඒ ට්‍රස්ටෙද ආනුභාව ඔක්කොමත් එක වටහාගත්ත දවසේ තමයි බුදුම ආරක්ෂාවක් වටේින් පටන් ගන්නවා. වෙන මොනවත් තමන් අතින් සම්පූර්ණ නොවුනට සතිය ලැබිලා තියෙනවා නම් ඊට වැඩි ආරක්ෂාවක් එදාට ඔය අනිකුත් තියෙන අපි එතෙක් කාර්යසලා සඳහා ලබා ගන්න নানা ප්‍රකාර ක්‍රම තියෙනවනේ. ඒ සියලු ක්‍රම නිකාම්ම නිකම් බොළඳ දේවල් බවත් භව සංසාරයකට එළෝ මෙලෝ වශයෙන් එහෙම නැත්නම් ආමිෂ නිර්ආමිෂ වශයෙන් කිනුර තියෙන එකම අරසාව සතිය බවත් ඒක කාටවත් උදුර ගන්නත් බෑ Tamanට ඕනකට කාටවත් දෙන්නත් බෑ නිසා නයිසાર્ගික ආරක්ෂාවක් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා එතකොට බුදුහාමුදුරුවොත් එක්ක රාහුල කුමාරයා සිවුර අල්ලගෙන යනකොට ශ්‍රමණේ මට උඹේ හේවණල්ලස් අපට දැනෙනවා කියන වගේ ඕන්න බුදු සුවද තේරෙන්න පටන් අරගන්නේ. නැත්නම් බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයක තියෙන මේ ශූන්‍යතාපට සංයුක්ත ගතිය, නිබ්බාණපට සංයුක්ත ගතිය, අනාත්ම ගතිය තේරෙන්නේ එහෙම නැත්නම් මේ සංඥා වංශලා මෙතෙක් කල මේ අවුරුදු 2600ක් බඩතුලේ රඟවාගෙන මේසා පණිවිඩයක් ගෙනාවේ මුඛාගත ආරක්ෂාව සහිත නෙමෙයි සත්‍ය ආරක්ෂාව නිසා. ඒක නැති වෙච්ච තැන යම් තැනක ඉතින් අපිට ගොඩාක් වීදම් කරන්න වෙනවා අරසාවට. මම කවදාකවත් කාරණාවිෂ්ඨ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ තරමටම ඉස්සලා හැබැයි සතර සතිපට්ඨාන වඩනකොට සතිය ඉන්ද්‍රියක් වශයෙන් බලයක් වශයෙන් මොරගෙන එනකොට මෙච්චර තෙදක් නැහැ. මෙච්චර තමන් ඉන්නේ ඉඩමේ හතරමයි දන්නේ. ඔප්පු ලියලා නැහැ. බුද්ධිය තමන්ට සින්න වෙලා නැහැ. ඒක බොජ්ජංගයක් වෙලා නැහැ. බොජ්ජංගයක් වෙනකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා. අඬා අඬා හැපි හැපි වැටි වැටි මේ ගිය ගමනේ ලාවට හරි කමන්නේ දැන් මේ සතිය නිර්වචන වෙලා කියනවනම් ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා උඹේ තියෙනවනම් උකුණු වලයක් තරම්වත් මොලේ දුනු බෙදිස් කන මොලයක් තියෙනවනම් කොළ යුත්තේ මේකයි ඒකටයි ඒක ඔක්කොම හැඩ ගැහෙන්න ඕනේ කියන එක තේරුණාට පස්සේ ඒ මනස ලොකු ස්වාධීන භාවයකට ලැබෙනවා. ඒක ලැබෙනකන් ඉතින් අපි අරයාගේ යදිනවා මෙයාට පතනවා මෙහෙම අහනවා එහෙම අහනවා නානා ප්‍රකාර බය ආදු ගති බොළඳ ගති බැල ගති පහත් ගති නීච ගති තුච්ච ගති පාහර ගති පට්ටවඳුරු ගති ඕනේ තරම් ඉයි කවදා හරි නැතුව නැගිටින්න ඕනේ නම් නැගිටින්නේ මේ චෛතසිකයේ තියෙන පුදුම තෙදක් තියෙනවා. අන්නේ චෛතසිකයේ දැම්මට වෙලෙ බිලා ඉන්නවා කියලා. ඒ සම්තිමේ අජත්තං සම්බොජ්ජං සති සම්බොජ්ජංගං අත්තිමේ අජත්තං සති සම්බොජ්ජංගෝති පජාන. මේක හරියට රජ කෙනෙක් අභිෂේක ලබනවා වගේ. ඉතින් අපි <clears throat> ඉස්සලා ඉස්සලා වැටි වැටි අර කෙනෙක් විදිහට තන වඩාගෙන යම් දවසක Tamanට මේ සතිය එළඹ තිනවයි කියලා දැනගන්න වෙලාවේ හිතගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්නව වෙන්න පුළුවන්. හැතපිලා ඉඳ වෙන්න පුළුවන්. ගමන් කරමින් වෙන්න පුළුවන්. මේ සති සම්බොජ්ජංගේ කිසිම ඉරියව්වකටම අයින් කරන එකක් නෙවෙයි. මේ සති චෛතසිකයේ මේ පැවිදි උපැවිදි කමට මොන විදිහකටම අයින් කරන්නේ. ඉස්ත්‍රි පුරුෂ භාවයට මොන විදිහකටම අයින් කරන්නේ. උපැනසාචකේ බෞද්ධද ලියලා තියෙන අබෞද්ධද කියලා මොන මේකටත්ම අයින් කරන්නේ. වගේම කිසිම කෙනෙකුට කියන්න බෑ තොට දෙන්නේ මම සතුටුමත් වෙන්න කියලා කිසි කෙනෙකුට තව කෙනෙක්ගේ සතිය වළක්වන්න පුළුවන් ශක්තියක් නෑ. දෙන්නත් බැරුව වගේ තේ උදුර ගන්න බෑ. ඒ නිසා සම්පූර්ණ විනිවිද පේන ගතියකට සම්පූර්ණ සමෝසේ සියලු සත්‍යයන් අතර බෙදිලා යන ගතියකට ඒ වුණාට කිසි කෙනෙක් අයිතිවාසිකම් නොකියන තත්ත්වයකටපත් වෙලා තියෙන නිසා අපිට මානවයට දෙන්න තියෙන පොදු දායාදේ තමයි ඕන තරම් තියෙනවා පොඩ්ඩක් නතර වෙලා මෙතෙක් දාමරිකෙක් වෙන්නත් ඉඩ තියෙනවා නැත්නම් දානපතියෙක් වෙන්නත් ඉඩ තියෙනවා කාටවත් මේක එකයි. මේ සතිය සිල්වන්තද නැත්ද කියලාත් මායින් කරන්න. ඒක විතරක් හොඳට මතක තියාගන්න. සතිය කොහොමඩක්ක සීලෙට මායින් කරන ධර්මයක් නෙවෙයි. ඒක තියෙන්නේ ඇති හැටිය දැකීම. එතකොට විඤ්ඤාතා විඤ්ඤාතබ්බං නමංජති මට මේ පය පොළවේ තියෙනකොට යමක් වැටහෙනවනම් ඔయిత එහා වටහා ගන්නේ මොනම දෙයක්වත් නැහැ. පය තිනුවට වැටෙන ටික තමයි ඔක්කොම ධර්ම ටික ඕකේ තියෙන්නේ. ආශ්වාස කරනකොට යමක් වැටෙනවා නම් මට අරක වැටුනේ නැහැනේ මේකද හම්බුනේ නැහැනේ කියලා මොනම තාලකින්වත් පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. හුස්ම ගන්නීම කරන්නේ ගන්න වෙලාව ගන්න බතන්න. එතකොට මම මේ හුස්ම ගන්න වෙලාව හුස්ම ගත්තේ දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් අවිඤ්ඤාතංග මඤ්ඤති බල දැනගන්න වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආනපන සතිය කරගෙන යනකොට අපි හිතමු ආනපන සතිය කිවිලා කිවිලා කිවිලා ගිහිලා තුනී වෙච්ච වෙලාවක මම හීනෙන්ද හිටියේ අවදියෙන්ද හිටියේ කියලා නොදන්න අතනකට යනවනේ. ජීවිතකොට ඔය අර දෙවෙනි පදේ ගැලපෙන්නේ නැහැ මගේ. ඒ කියන්නේ අවිඤ්ඤාතඥ මඤ්ඤති මම නොදන්නාකමක් කියලා මට චෝදනාවක් ඉන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා වගේ මේකට සිද්ධි වුණොත් ඒ ආනපන ගිවිලා ගිහිලා ඒ විවේක තන හොඳට වශී කරනවායි කියනවා සිද්ධි කරනවායි කියන උහුරු කරගත්තොත් ඒකට අවදි වෙන්න පුළුවන්. මේක හීනයක් වෙන්නේ නැහැ. ඒක හිල්ලුට යamak වෙන්නේ නැත්නම් දැන් කේසයක මෙතෙන් ගන් ආව. දැන් මම විඥානයේ මගේ හිත දැන් ඇතුළට නැමිලා ඉන්නවා. හොඳ සමබරව ඒක තියෙන බව තේරුම් ගන්න පුළුවන්. පළවෙනි වතාවට නම් සබකෝලේනවා. ඒ අර සතියේ අඛණ්ඩභාවය නැති නිසා. ඒක නිසා අපි දිහා බලනකොට යමක දිහක් අහනකොට ගන්ධ රස පහස විඳිනකොට හිතට ගන්නකොට ඒක උනේ නෑ කියන දෙයක් නෑ සතියෙන් ඉන්නවනේ ඒක හොඳ නරක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සාධාරණ සාධාරණ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ තියෙන දේ දන්න ඒ නිසා සති සම්බොජ්ජංගේ එනකොට තියෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුන අනුප්පන්නං වා සති සම්බොජ්ජංගං උප්පාදෝ හෝති තංජපජාන සතිය නැතුව අසතියෙන් ඉඳලා මෙන්න සතිය ගෙවදින වෙලාව. සතිය ඇතුල් වෙන වෙලාව. එතකොට තමයි දන්නවා මෙතෙක් වෙලා සතිය තිබුණ මුළු ගැන්නිලා. සතිය තිබුණ නීච වෙලා. සතිය තිබුණ ලීන වෙලා. දැන් ඔන්න සතිය පිපිගෙන එනවා. මේක හරියට මේ ඉර බහගෙන යනකොට හසි තිබුණ හඳ එන්න එන්න එන්න දිශන දෙන්න පටන් ගන්නවා. කවදාකවත් නොබෙනිච්ච තරු මතු වෙන්න පටන් ගන්නවා වගේ ඒ සතිය එන්න පටන් ගන්නවා. ඒතකොට යෝගාචරයට තේනවා අර කියන විදිහේ පදත්තානේ වැටෙනවා නම් විෂයාභිමුඛ භාව නැත්නම් ආරක්ෂා වැටෙනකොට ඒ නැති සතිය හිතට එනවත් එක්කම Taman නිකන් ගෙදර ගියා වාගේ අම්මගේ උඩකට ගියා වගේ ආ දැන් මම ඉන්න තැන මොකද්ද කියලා මට තේරෙනවා ඒක වැසිකිළියක වෙන්න පුළුවන් ගඳ කිලිය වෙන්න පුළුවන් මල පහ කරනකොට වෙන්න පුළුවන් මල පූජා කරනකොට වෙන්න පුළුවන් කොයි එකෙදි සතියමත් වෙනකොට සතියමත් වෙච්ච බවයි ඒකේ නෑ තන නොතන හරි වැරදි මොකුත් නෑ එළඹිච්ච දෙයට සතිය එළඹ සිටින එකයි තියෙන්නේ. ඉතින් ඒක තෝරන්න ගියොත් මට සතිය එළඹෙන්න ඕනේ අනුරාධපුරයේ සමාධි පුතුමේ ඉස්සරහාදිමයි කියලා පටන් අරගත්තොත් ඉතින් ඒ කියන්නේ මේ මොකද්ද සතියට තාංචි දාන්න හදනවා මෙතනදී එළඹෙන්න ඕනේ මෙතනදී නෙවෙයි සතිය ඔය කිසි දෙයකටම අයින් කරන්න ගන්න. නිසා සතිවට්ටාන සූත්‍රයේ සම්පජන්‍ය පබ්බේදී සරුවචාන්සේ හැම අංශුවක්ම ලියලා තිනවා ඉස්සරහා බලනකොට පස්ස බලනකොට පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට යනකොට එනකොට කනකොට බොනකොට සිවුරු දාන්නකොට පාත්‍ර දාන්නකොට නිශ්ශබ්ද වෙන්නකොට සෑම තැනකදීම මේ දැනගත හැකියාවක් තියෙනවා පටන් ගන්නකොට තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සද්ද නැති කරගෙන සත්‍ය හඳුන්වා දෙනවා නමුත් අන්තිමට තමයි තේරෙන්නේ මේ හොඳටම තක්කු බොක්කු වෙලාවක පවා Taman නොසිතූ වෙලාව වෙලාවකට සතිය එළඹ හිටින්න ඉඩ තියෙනවා. ඒ එළඹෙනවත් එක්කම හිතේ තියෙන ටෙන්ෂන් එක බහලා යනවා. එහෙම නැත්නම් අසහනෙ බහලා ගිහිල්ලා හිතේ සහැල්ලුවක් එන්න පටන් ගන්නවා. සතියේ තියෙන කිසිම චිත්තක්ෂණයක මානසික පීඩනයක් එන්නේ නැහැ. මානසික ආතතියක් එන්නෙම නැහැ. ඒක දිගින් දිගට ගියාම මානසික ආතතිය එසුව කරන පැත්තට යනවා. එකතු වෙලා තියෙන ඇරියස් වලටත් උත්තර හම්බ වෙනවා. ඒ නිසා සතිය නැති සතිය එනවා කියනකොට ඒක කටුකුරුනි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ සමහර වෙලාවට සක්මන් කරගෙන ඉන්නකොට මට මාව හම්බ වෙනවයි කියලා. ලක්මන් කරන පඬිත කෙනෙකුට මේ මොකද්ද මොකද්ද ඉන්නකොට ඉන්නවා මොකද්ද යකෝ මේ කරන්නේ සක්මන් කරනවා කියන්නේ ඕක නෙමෙයි මෙන්න මෙහිමයි කරන්න කියලා දැන් සතිය එලඹිච්චාම හා මුක කාලයකට පස්සේ දැක්කේ කියලා තමන්ට තමන් හම්බ වෙන වෙලාවක් එනවා. එහෙම නැත්නම් බත් කකා ඉන්නකොට ඉඳපු ගම ආදී පත් කරනවනේ කියලා මතක් වෙන්නේ ඒක නැත්තම් එතකන් ඉන්නේ පත්තරේ බල බල ටෙලිවිෂන් බල බල කතා කර කර දහසකුත් වැඩ කරන උනපත් කනක උනපත් කන තමන්න තමන් හම්බෙන්න පටන් ගන්නවා මේකට තමයි කියන්නේ අනුප්පන්නං වා සති සම්පොජ්ජංගං උප්පාදෝ හෝති තංජපදාන කොත්තනදී හම්බෙයිද කියන්න බෑ සමහරකට මුළු ජීවිතේටම තමන් හම්බ වෙන්නේ අවුරුදු 120ක් හිටියා කවම කවදාකවත් එළඹිලා නැහැ හිත නානා ප්‍රදේවල් වල ගත කරගෙන ඉඳලා මැරිලා ගියාම ඌරෙන් බල්ලෙක් හරකෙක් පැටල ගියා වගේ තමයි. මුන් අපි සත්‍ය පුරුදු කරාට පස්සේ අපි নানা ආකාර දේවල් කර කර ඉඳදී හිතා ගන්න බැරි වෙලාවල් වල සත්‍ය ඇවිල්ලිවල ඉඟි බිඟි පාලා ඔමරි පපා සමාවලට ගෙටේන. ඉතිනට අන අඩේ මම දැන් මේ ඉන්න හැටි බලාපංගු කියලා ඒ ඉන්න හැටියට මේ ඉරියව්වෙම ඕන පේන්න පටන් අර ගන්නවා. මේ සතිය ගෙටේනකොට. ඒ වගේම වෙලාවක් තියෙන uppannam va satya sambojjangam pahino hoti tancha padana. මේ හොඳට අරසා දෙමින් හිටපු සති සම්පොච්චයගේ දැම්මකින් ගිලීලා යනවා. ඒක හරීම අමාරුයි මේක නිර්වචනය කරන්න. මේ සතිය ගිලීච්ච බව මොකෙන්ද අහුවෙන්නේ කියන එක. නමුත් සර්වඥයන්සිකන පුළුවන් කියලා. ඒක හරියට මේ කිසాగොතමේ දරුවා එකම දරුවා මෙතෙක් වඩාගත්ත තමන්ගේ ජීවිතයම ලොකුම දේ ඒ දරුවා මේ දැන් මලා කියලා අවබෝධ කරන වෙලාව. එතකම්ම තියෙන්නේ මැරිලා නැහනේ. සතිය මේ බබා අරගෙන ඇවිදිනවා, බෙහෙත් අහනවා, දඟලනවා. නමුත් සරුවචනදී කියන හරි මම සනීප කරලා දෙන්නම්. බුද්ධිලමට අඹපතක් නැත්තරක්මනේ. අයියෝ අඹපතක් මොකද්ද මේ දරු රත්නත් එක්ක ගිහිල්ලා ගියක් ගියක් ගන්න ඇවිදිනකොට මේ හැම gedරකින්ම කියනම් මරණේ මරණේ මරණේ මරණේ මරණේ. එතකොට හිතනවා එනම් මගේ මගේ බබත් මැරිලත් දන්නේ නැහැ කියලා අර දරුවෝ කොහොමදත් මැරිලා. මේ මැරිච්ච දරුවා මල බව ඒ අවබෝධ වෙන චිත්තක්ෂණයේ මොන්න තරම් ගැඹුරට යනවා. ඒ වගේ අපි සතියෙන් හොඳට ආනපාන කරනවා, සක්මන් කරනවා, පිම්බි නැකිලිම කර ඉන්නකොට ඒකෙන් හිත කඩලා සද්දකට යනවා. මේ සද්දකට ගියාට පස්සේ දැන් කොහොමද හිත කැඩිලා? ඉතින් අපි ඉසాత බඳගෙන අයියෝ අතිචේ සද්දයක් ආව මගේ සතිය කැඩුනා කික මැරෙන්න හැදුවට කවදා හරි සතියෙන් ඉන්නකොට දැන් මේක කැඩෙනවා. මෙන්න මේ කැඩෙන වෙලාව මට බලා ගන්න පුළුවන්ද කියලා මේ අතේ ඉන්න දරුවා මැරෙනවා. මැරෙන වෙලාවදී මට දැනගන්න පුළුවන්ද කියන වගේ උපයාගත්ත සතියත් අනිත්‍ය බව තේරුම් ගත්තේ නැත්නම් මේක දුක පිණිස පිහිටනවා කියන එක දැක්කේ නැත්නම් මේ සතියත් අනාත්මයි කියන තාදී ගුණේ නැත්තම් කිසිම කෙනෙක් කවදාකවත් කැමති වෙන එකක් නැහැ. මෙච්චර වමනාවෙන් හදාගත්ත සතිය මැරෙන හැටි බලන්න. ඒක බොහොම තදබල අභියෝගයක්. ඒක බුදුරජාණන්සේ ආශතියෙන් කියපු එකක් නෙවෙයි. ඒක තමයි වැදගත්ම කෑල්ල. තම මේ සියලු කෙලස් පිළිබඳ තාරාතිරම දැන ගැනීමට ගත්ත උපකරණේ දෙවියන් ගත්ත චීන කණ්ණාඩිය මේ ලොක් කරලා බලන කණ්ණාඩිය මේ මිනුම් දණ්ඩ ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි ඒකත් අනාත්මයි අන්න ඒක දිහා බලන වෙලාවක විචාගෞතමින තමන්ගේ දරුවා මැරිලා බව තේරෙන වෙලාව පටාචාරාවට තමන් හෙළුවෙන් ඉන්න බව තේරෙන වෙලාව මේ දැන ගැනීම ඒක මිනිස්සයා හැම කෙනෙකුටම තියෙන ගතියක්. එහෙම නැත්නම් පුරුදු කරලාගත් එකක්වත් නැත්නම් යාචනා කරලාගත් එකක් නෙවෙයි. ඒ මොන අමලිය සිද්ධ වුණත් මොන කලබගැනිය සිද්ධ වුණත් ඒ කලබගැනිය වෙච්ච බවට ඉසాత බැඳගෙන අන්දමන්ද වෙලා කෑ ගන්න නෙවෙයි ඒක දැක ගන්න පුළුවන්. එතකොට Taman සතු වස්තුවක් විනාශ වෙමින් දකින්න වෙන්න පුළුවන්, කිටි ගිනි ගන්නවා වෙන්න පුළුවන්. තමන් සතු දරුවෙක් මල්ලෙක් පිනිපිනී එක කවුරු හරි මරනවා නැත්නම් මැරලා වෙන්න පුළුවන්. අන්න වෙලාවදී මේ දැනගැනීමේ ශක්තිය වසන් ගන්න යන්න එපා. ඒකට කවදාකවත් ආදි ගුණයක් ඉන්නේ නැහැ. ඒකට කවදාකවත් උපේක්ෂාවක් ඉන්නේ නැහැ. කවදාකවත් ඒක බැලීම අසත්පුරුෂකමකුත් නෙවෙයි. ජඩගතියකුත් නෙවෙයි. හොරිකඩ ගතියකුත් නෙවෙයි. මේක බලන්නේ නැතුව කවදාකවත් මේ ඒ සතිය පන්නරේ එහෙම තමයි තාදී ගුණේ මේ නොසලින ගතිය මේ අකම්පිය ගතිය කවදාකවත් ගන්න බෑ. ඉතින් බලන්න එක පරියන්කදී අපිට ලක්ෂ කෝටි වාරයක් හම්බ වෙනවනේ. තිබුණා වූ සතිය ගිලියේ නැහැටි. ඕනේ නම් දැක ගන්න. අපි ලෑස්තිද? භාවනා කරනකොට අපි ලෑස්තිද මේච්චර ආසාවෙන් හදාගත්ත සතිය ගිලිහෙයි. ගිලි වුණාට කමක් නැහැ ඒක බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා මේ සතියේ ක්ෂය වීම, සතියේ වැය වීම, සතියේ නිරෝධය දැක දැක දන දන ගෙවි ගෙවි යන හැටි මේකට තියෙන බය නිසා තමයි මේ ආස්වාද ප්‍රසවාසයේ වෙන කොටත් අපි වෙවුලන්න පටන් ගන්නවා. හතරනන්න පටන් අරගෙන මේ හිතන්නේ සතිය නැති වෙලා යනවා කිය. මම ඔයකින් නැගිටිනකොට හිත ගැස්සිලා යනවා. මේ අකුඩු විදුලි කෙටුවා වගේ නැවත සතියට එනකොට. ඒක නිසා යෝගාවචරයා අර කොයි දේත් ගෙවිලා යන හැටි, වැය වෙලා යන හැටි දැකීම අභෞවයක්, අවමංගල්‍යයක්, කාලකණිකමක් එහෙම නැත්නම් දුමංගලයක් කියලා සලකපු කිනා මම හිතන්නේ එහෙම නැති කෙනාටවත් අමාරුයි මේ සතියෙන් ගිලිහෙලා යන වෙලාව. සතිය Tamangen දුරවන් වෙලා යන වෙලාව පිළිබඳව අවදි වෙන්න. අඩුගානේ අවදි විය යුතුයි කියන එකවත් දන්නේ. ඉතින් මේක අපිට ව්‍යංගාර්ථයෙන් එහෙම නැත්නම් ධනි පීවරේ නෙමෙයි පීවර තුන හතරකින් ළඟා වෙනවා. ඒ ළඟා වෙන ක්‍රමය තමයි සතිය අපි අනපේක්ෂිත විදිහට කඩලා යනවා. අපි හිතමු නිදර්ශනයක් විදිහට කඩලා ගියා. දැන් අපි එක්ක සිටිවිල්ලක එහෙම නැත්නම් සද්දක වේදනාවක් ඉන්නවා. එහෙම වෙලාවක ඉන්නකොට එක පාරට අපිට තේරෙනවා ආයශරයක් අනුපන්නා වූ සතිය උපදිනවා. ඒ උපදින වෙලාවේදී යෝගාවචරයා ඕන්නම් නැවත සතිය හටගත්තා කියලා සතුටු හිතක් ඇති කරගන්න පුළුවන් නැත්නම් අනීමන් කොච්චර සතිය වැඩුවත් මේ බාහිර දේවල් වලට කැඩෙනවනේ කියලා පශ්චාත්තාවයක් ඇති කරගන්න පුළුවන්. යම් මේකෙන් පශ්චාත්තාපේ හීනමානය එහෙම නැත්නම් ස්වයං විවේචනය ඉච්ඡා භංගත්වයේ සහිත යෝගාචරයට කවදාකවත් මේ කැඩිච්ච සතිය නැවත ඇති වෙනකොට සතුටු වීම කවදාකවත් ඒ ඒ චිත්‍රය දකින්න බෑ. මට හිතෙන්නේ මම අයියෝ කොච්චර කෙරුවා සතිය කැඩෙනවනේ. මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය දැන් කැඩුණනේ කියලා අර කැඩිච්ච සතියේ තියෙන මුස්පේන්තු ගතිය. ඒ කාලකන්ණි වාතාවරණ නිසා නැවත සතිය ඇති වුණත් එයාට ඒක පිළිබඳව සතිය අලුතෙන් ඇති සතිය පිළිගන්න සාදර වෙන ගතියක් තියෙනවා. ඒ නිසා නැතිවීමේ සතිය නැතිවීමේ පැත්ත ඊටාම සූක්ෂම නැත්නම් අපි කියන උසස් පෙළ මන්දියේ පාඩම් කරන්න ඉස්සර වෙලා කැඩිච්ච සතිය නැවත ඇති වෙනකොට ඒකට සාදර වෙලා වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙනවා වෙනුවට නැවත ඇති වෙන සතිය දිහාම ඒකට සාදර වෙන්න ඕනේ කියලා බැලුවොත් ඒක සරුවචනාංශේ විස්තර කරනවා ඒක අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා එකක් තමයි අසතියෙන් ඉන්නකොට ඒක පාරට තේරෙනවා අසතියෙන් ඉන්න බව මොකීට තේරෙනවා දන්නේ ඇහැට නෙමෙයි තේරෙන්නේ කනට නෙමෙයි නාසයට නෙමෙයි දිවට නෙමෙයි නහයට නෙමෙයි විඥාණයට මේ සතියටත් නෙමෙයි කොහෙන්දෝ තේරෙනවා මම දැන් අසතියෙන් එතකොටම ඒ ස්වභාවය තමයි අර සති සම්බොජ්ජංග මට්ටමට යනවතත් ඉබේම සතියට ඇවිල්ලා වැටෙනවා. මූල කර්මත්තන්ට ඇවිල්ලා වැටෙනවා. ඉතින් වැදගත් දේ තමයි අර සතිය නැති බව දැනට මම සතියේ ඉන්න පොරොන්දු වෙලා සිල් අරගෙන මේ භාවනා මධ්‍යස්ථානේ භාවනා කර කර හිටියට හිත රෝන්ද යනවා හිත පිට යනවා කියලා දැන් පිට ගිහිල්ලා කියලා දන්නකම ඒ තමයි පළවෙනි ලක්ෂණ. ඊට පස්සේ දැන ඒක දැනගත්තකම හිත නැවත ඇවිල්ලා විෂයාභිමුඛ භාව පහවලට වැටෙනවා. අතිට අන්‍ය වේදක දන්නවනම් මේ වගේ තියෙන මේක විචිත්‍රත්වයේ දකින්න අපි සතිය හිත කැඩුනා කියලා පශ්චාත්තාප වෙන අඳුර වලාව අයින් කරලා මේ අඳුර වලාවේ තියෙන ඍජු රේඛාව දක් ගන්න ඕනේ ආපහු එන එක. මෙන්න මේක පුරුදු කළොත් ගා කල් පුරුදු කරන්න වෙයි. කැඩෙන වෙලාවක හැම වෙලාවෙම සතිය එනවා. එන සතියට සාදර වෙන්න ගියොත් මේ යෝගාවචර සතිය කැඩීම පිළිබඳව මෙතෙක් තිබුණේ පැංගිරි විශ්ින ගතිය, ඒක කාලකන්නිකමක් කියලා හිතන ගතිය, පාපයක් කියලා හිතන ගතිය, දුමංගලයක් කියන හේත ගතිය වෙනුවට එයාට තේරේ සතිය කැඩුනොත් තමයි නැවත ඇතිවීමේ අවස්ථාවකට බලන්න පුළුවන්. සතිය කැඩවීම පිළිබඳව අර ඉස්තර දෙවන තරම් මේ හිත පීඩා ගන්න. දුක් ගන්න. ඔය කැඩිච්චා. ගන්න වෙලාව මම බලන ආයශරයක් ඇති වෙන හැටි. ඇති වෙන විලෝම සාතර වෙනවා කියලා ගිය දවසක ඒ යෝගාවචරය සතිය කැඩනවා කියලා චෝදනා කිරීම අතහැරලා දානවා. සතිය කැඩුවෙත්තෝ මේ සද්ද නිසා, මේ හිතවිල්ල නිසා, මේ වේදනාව නිසා කියලා මේ සත්‍ය කරන නියෝජිතය පිළිබඳව තියෙන පැංගිරිය අදහසත් අයින් වෙනවා. අනේ එතකොට తాදී ගුණේ මතුවේ. එතකොට ඒනොන් සැලෙන ගුණේ මතුවේ. එතකොට මේ ධරණ මේ අකම්පී ගතියක් මතුවෙනවා. මෙතෙක් කල සත්‍ය නැතිවීම තමංගේ ઈચ્છා බංගෙත් හේතු කරගත්ත යෝගාවචරය. ඒක තියෙන ඉච්ඡර තද ගතියක්. ඉච්ඡර මේකේ පැංගිරි ගතියක් නැහැ. මට මේක දරාගෙන ඉන්න පුළුවන් කියලා සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන ආනේ දෙකටම පොදු දෙකටම ගැළපෙන ගතියට පැමිණෙන එක ඉතාමත්ම කලාතුරකින් තමයි කෙනෙක් තමයි හිතන්නේ භාවනා දියුණුවක් කියලා. ඔක්කොමලා හිතන්නේ එක දිගට චීස් කෑල්ල වගේ සතිය තියෙන්න ඕන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉතින් එහෙම තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ මට විතරයි නැත්තේ බුදුහාමුදුරණන් ඉතින් එනකොටම චීස් කැලෙම ඉපදලා තියෙන චීස් කැලෙම රහතන් වහන්සේලාත් එම අනේ මං කාලා කන්නේ මම මේ එනේන එක කැඩෙනවා නේ කියලා හැම වෙලාවෙම ඒ තමන්ම තමන් ගැන නිග්‍රහ කරගන්න එක තමයි පුත්තජන ගතිය කියලා කියන්නේ. නමුත් එහිලා ඒ ඒ සංසිද්ධිය ඇතුළේදී මම අපිට ලාවට වගේ මේ තාදී ගුණයට නිර්වචනය දෙන්න පුළුවන්. නොසැලෙන බවට පුංචි පැලිරක් පෙන්ලා දෙන්න පුළුවන්. අකම්පිය ගතියට පුංචි අවස්ථාවක් කරන් දෙන්න පුළුවන්. හැබැයි ඒක පුංචි වුණාට ඒ හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. එතනින්මයි ගලවම තියෙන්නේ. නිසා කැඩෙනවනම් කැඩිච්චා. ඒක තමයි අපේක්ෂා කරන්නේ. හැබැයි කැඩෙනවා. කැඩුණාට පස්සේ හැදෙන පැත්ත විතරයි බලන්නේ. බලනකොට බලනකොට ඒ සිද්ධියේදී හිමීට කැඩීම පිළිබඳව ඔන්නේ කමක් නැහැ කියන තැනට එන්න පටන් ගන්නවා. ඒක විශාල දියුණුවක්. තමන්ගේ ජීවිතේ විශාල දියුණුවක් අන්න එදාට විතරයි uppannam sati sambojjangam pahino hoti tanchapajana. ඒ විදිහට සතිය පිළිබඳවත් මේ මුල මේ මැද මේ අග කියලා දකින්නේ අමාරුම කැල තමයි ඒ සතිය ගෙවන් වෙලා යනකොට සතිය තමයි පිටුපාල යනකොට ඒක දිහා නොසලෙන විදිහට බලන්න පුළුවන් මිනිස්සයා මොන යකා ඇවිල්ලා මොන જાති කිව්වත් සත්ත පහකට ගණන් ගන්නවා. මෙච්චර වඩා හදාගත්ත වදාගත්ත තනාගත්ත සතියක් කැඩනකොට කරබන ඉන්න පුළුවන් නම් ඒ මනසට අම්මා අප්පාමලයි කිව්වත් සුනාමියක් ආවයි කිව්වත් ප්‍රභාකරන්ට රට ගියයි කිව්වත් බුද්ධහම ලෝකෙන් අතුරුලා දාමයි කියලා කිව්වත් ආය ගාලල්ල ඒක ගාලල්ල Taman ඉන්නව සතිය වඩා ඉතින් ඔක්කොම ලැබිලා බණී මේ මාසෙට දේශික හැඟීමක් නැහැ ආගමික හැඟීමක් නැහැ සංස්කෘතික හැඟීමක් නැහැ ඉතින් බුදුහාමරෝ කියනවා ඔන්න බුදුහාමරෝ ওই වචන ඔක්කොම කියලා බැනලා තියෙනවා බුදුන්ට එකක් දන්න වර්තමාන චිත්තක්ෂණේ බේරිලා තියෙනවා. සතිය එළඹ සිටින බවක් දන්න. ඒ වගේම ඊටාම උග්‍ර, ඊටාමත්ම තීරණාත්මක වේලාවක සතිය කඩා ගන්න නැතුව මේ දිගට පවත්ලා තියෙනවා. ඒ මොකද සතිය කැඩුනයි කියලා නොසැලෙන ගතිය. ඉතින් මේ විදිහට සති සම්බොජ්ජංගේ ගොක් ඝන බහලව සෞරදව ඒ වගේම Tamanට අත්හිත සහිතව ස්වార్థේ සහිතව වැඩෙන. ඒක වැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒසඳ ඕන දෙයක් කැප කරනවා. කැප කරලා හරි බලනවා කොහොම හරි මේ සතිය පවත්වාගෙන යන්න. එහෙම වැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒ ඒ කාලයේදී දේවල් කෙරෙහි යකම්පිය ගතිය එන්න පටන් අරගත්තට පස්සේ ඒ ජීවිතය පුදුමාකාර සංවිධානයක් එන්න පටන් අර ගන්නවා ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් පේන්නේ නම් මේක පටු වෙලා කොන් වෙලා ගමන් පැත්තකට වෙලා මේ ලෝකෙන් අයින් වෙලා කරන චිත්තක්ෂණයකට පොඩි කරලා කරන පරීක්ෂණයක් වාසේ වගේ. නමුත් ඒකෙන් ඇති වෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේගය භවනා නොකරන මනුෂයරත් තේරෙන තරම්. දරා ගියා ගන්නම අර සමාජයට අමාරු මේ මනුෂයා කොහෙද යන්නේ කියලා දකින්ද දරා ගන්න නමුත් පේන්න පටන් අරගන්න මේ මනුෂයා හැම වෙලාවෙම ප්‍රසන්නව ජීවත් වෙනවා. මොන જાතියාවක් ටිකක් හරි මේ සැලුනට ගණන් ගන්න තු ගියාට පස්සේ මනුෂයා කරන ඕනම වැඩ සාර්ථක වෙනවා. ඉස්සර 140ට 50ට තිබුණු සාර්ථකත්වය දැන් 50 60 70 80 කියලා මොකද කොච්චර බිම දැම්මත් වැටෙන්නේ නැහැ. ඒක නිකන් උලම් මේ පත් වෙන පහන් දැලකට බිම්බ වගේ ඒක හුස් කාලේ එහා පැත්තට ගියාට පුළුවන් පිපෙන්න අතර කරපු ගමන් නැගිටින. නිකන් උදාහරණයකට කියන ওই මහ විශාල ගස් මේ සුළඟක් ආපුවම සුළු දෙනක් ආපුවම කඩාන වැටෙනවා පස්සේ මොන විදිහකින් නැගිටවන්න බෑ. නමුත් උණපන්තුරු මේ පැත්තට එනකොට යහට නැමෙනවා මේ පැත්තට එනකොට මෙහාට නැමෙනවා මොන සුළු සුළඟවත් කවදාකවත් දැකලා තියෙන උණ ගහ කරලා තියෙනවා. කවදාකවත්. යහටත් නැමෙනවා මෙහාටත් නැමෙනවා උලන් නතර වුණා පස්සේ නැගිටිනවා. ආන්නේ වගේ මේ සතිය ලාභෙට පාඩුවට කීර්තියට අපකීර්තියට වේදනාවට දුක් වේදනා සුඛ වේදනාවට සැපට දුකට කොයි එක ආවත් අර සත්‍යෙම තිබුණත් නැතත් කමක් නැහැ කියන ධර්මය මේ අෂ්ටෝක ධර්මයේ සඳහා විහිදීම සඳහා වෙන කිසිම අතිරේක අභ්‍යාසයක් නැහැ. මොනම බොණුවක්වත් ඕනේ කරන්නේ තිබුණත් හොඳයි නැතිුණත් හොඳයි කියන එක. ඒක පුරුදු කරන ගියාට පස්සේ ඒ හිතා ගන්න බෑ Tamandම හිතා ගන්න බෑ Taman හැම වෙලාවෙම අර ආරක්ෂක ශේෂ්ත්‍රයට වැටෙනවා අර අන්තවාදී තීන්දුව වලට යන්නෙත් නෑ ඒවට කියලා අතපුච්ච ගන්නෙත් නෑ චිත්ත පීඩා ගන්නෙත් නෑ ඒ විදිහට සති සම්බොජ්ජංගේ දිනු කරාට පස්සේ ඒක දිනු වෙනවා. ඒක පුදුම අමුතුම න්‍යාය ධර්මයකට ඒක දිනු වෙන පටන් අර ගන්නවා. ඒ දිනු වෙන පටන් අර ගන්නකොට ඉතින් ගොඩාක් එවැනි ගුණගතුක නැති පුද්ගලෝ දකින්න අහන්නත් හම්බ වෙනවා. ඒතර සූත්‍රයක තියෙන මේ ශූන්‍යතා ගුණය බුදුහාමරෝපේ පෙන්වන්න හදන මේ తాදී ගුණය මේ නිබ්බාන පරිසංගිත ගුණය හොඳට Tamanට වැටෙන්න පටන් අර ගන්නවා. එතන ඒ ඒ කම්පන වේග වලට Taman සම්පාත වෙනවා. නමුත් ਸਰවචනාංශේ මේ විදිහට වැඩෙන සති සම්පන්නයේ වැඩි යුතු භාවනා පරිපූර්ණා භාවනා පරිපූර්ණ බවටපත් වෙන සතිය පිළිබඳව ඊට පස්සේ සති සම්බොජ්ජංගේ පන්නරයක් කියලා පෙන්නනවා සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසක් ගන්න පස්සේ කියලා මේ විදිහට හදාගත්ත සති සම්බොජ්ජංගේ උඹ ගැල්වනයිස් කරගන්නවා. පන්නරේ තියාගන්නවා. පන්නර තියා ගන්නවා කියලා කියන්නේ මේ සතිය පිළිබඳ ඉතාමත්ම විවේකීව දැඩි සිත් සහිතව එහෙම නැත්නම් අමෝරාගත්ත හිතකින් එල්ල වෙච්ච උරුට් වෙච්ච ගතියකින් නැතුව ඉතාමත්ම විවේකීව ඇති කරන්න ඕනේ එදාට යෝගාවචරයා ඒ ඒ කියන පදේ විවේකීව සතිය වඩනවා කියන පදය තේරුම් ගන්න උත්සාහ කළොත් එයා හැම තැනදීම බලાવી කොතනදීද මට සතිය පිහිටවන්න බැරි ඉස්සර බලන්නේ කොහොමද සත්‍ය අඳුරලා දෙන්නේ කොහොමද පටන් ගන්නෙ මේකට මේ මේ කවුරු ළඟද මේක තියෙන්නේ කියලා ඉතාම දුර්ලභ කලුණික හොයන්නා වගේ හොයන හොයන යනවා මෑණිගල වඩල වඩල වඩල වඩලා විවේකීව සත්‍ය වඩනවා කියන තැනට එනකොට යෝගාවචරය කොතනදීද මට සත්‍ය වඩන්න බැරි නැත්නම් මගේ සත්‍ය කොතනදීද හොරකම් කරන්න පුළුවන් එතකොට මේ ජීවිතය හම්බෙන්නේ ඉතාම උග්‍ර එහෙම නැත්නම් ආන්තික එහෙම නැත්නම් අන්තවාදී අත්දැකීමක් ලැබුණොත් ඒ යෝගාවචරයේක අවස්ථාවක් කරගන්නවා මේ වගේ වෙලාවට පවා කොච්චර දුරට මට ගෙටියන්න පුළුවන්ද කැඩුනොත් කොච්චර ඉක්මනට මට නැවත ඇති කරගන්න පුළුවන්ද කියලා බලනකොට ඒ සියලු සංසිද්ධිය හරහා දියටින් ගින්දර ගෙනියන්න වගේ මම තනි කඹේ ඇවිදින මිනිස්සුක් වගේ බලනවා කවුරු ඔල්ලරසන් දුන්නත් කවුරු බැන්නත් Taman අත්ත විදේ පය බුරුලින් තබා වරින් කියන වගේ පය පට්ටක් පැකිලව ගන්න නැතුව ගෙනියන්න උත්සාහ කරනවා. එතකොට අන්තිමට බලනවා කොඩි ගහයටත් භවනා කරනවා. යෙන්දගම් පොළේත් භවනා කරනවා. අරණ්‍යෙත් භවනා කරනවා. හිටගෙනත් කරනවා. ඉඳගෙනත් කරනවා. ඕනෙම තැනකදී. දහලා වැළුවොත් පේනවා මෙච්චර මේ තකමලා උපයපු සතිය එදා ඉඳලම හිතේ එදා ඉඳලම ජීවිතේ එදා ඉඳලම චිත්තසංතානෙ තිබිලා තියෙනවා. එයාට අර ඉස්මතු වෙන්න දුන්නොත් එයා සම්පූර්ණ නුක ගහක් ඇවිල්ලා මුළු අදාතෙම වහගෙන යනවා වගේ ඒ නුග ගහේ අතුයිටි වලින් සතිය සියල්ලම සාහෙලන. ජීක නිදර්ශනයක් වශයෙන් කියනවා ඔය මේ ජීවකයට වේද ශාස්ත්‍රය උගන්වපු ඇටි උඩට පැත්තකට කරලා දිසාපාම එක දවසට එක කොලයක් එක ගහක් එක පැලයක් කරන එකේ පංච වාග්ගේ පංචාංගයේ පෙන්න මේ කොලේ ගුණේ මේක මලේ ගුණේ මේකේ පොත්තේ ගුණේ මේක මේ මුලේ ගුණේ ආදි වශයෙන් පෙන්න පෙන්න පෙන්න පෙන්න කරගෙන කරගෙන කරගෙන ගියා මිනිහා දෙන දෙන දේ ඇල්ලුවා. ප්‍රයෝජෙන්ටත් දැම්මා. ඉතින් සාහිත්‍යය ඉවරනාට පස්සේ කිව්වේ ඔබට ගිහිල්ලා මේ කැලියට ඵලයක් බේතර ගන්න නැති ඵලයක් තියෙනවා නම් ගෙනින් කිව්වා. නැන්සේ මුළු කැලේම දවස් හතක් ඇවිදලා හිස්සත්ෙන් ඇවිල්ලා කිව්වා එක ඵලයක්වත් නැහැ බේතර ගන්න. ඉස්සල්ලා අපි බෙහෙත් ඵල හොයන්න පන්දම් බැඳගෙන රෑ යන්නේ කැලේ මේ බෙහෙත් හොයන්න. මොකද දැන් බලනකොට බෙහෙතක් නොවන දෙයක් ඇත්තෙම නැහැ. ඒ වගේ සතිය හොයාගෙන ගිය මිනිස්සයාට කොයි වෙලාවක හරි ඒක තීරුම් කරලා දීලා මේ තාදී ගුණය, මේ නොසැලෙන ගුණය, මේ තියෙන අකම්පිය ගුණයකින් මේක ලදලද අවස්ථාවේ දිනු කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාටම අහන්න පුළුවන් වෙයි ඔය ඔය සතිය හරහා අපි මේ අද මාතුකාට ගත්ත සති සම්බොජ්ජංගේ හරහා මේ තාදී ගුණයට යන්න බුදුහාඳුර උපදිච්ච කාලේ සවැත්තුර ජේතවනාරාමෙම උපදින්න ඕනේද? එහෙම නැත්නම් ඒ ගුණය හරියට නිර්වචනය කරගත්තොත් දැනුත් Taman යම් ප්‍රමාණයක වඩලා තියලා බව දන්නවනම් ඒහා සමානව දැන් කරන්න බැරිද? ඊට පස්සේ තවත් හොඳ දාර්ශනික ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එදා සතිය වඩන එකද හොඳ නැත්නම් සාසනයට හුඟක් වටින්නේ අද මේ වගේ මේ අහේනික අවුරුදු 2600ක් පරණ වෙච්ච තැනක සත්‍ය වටනකදී කියලා බැලුවොත් බුදුහාමුදුරණන් එදා මෙදා වෙනසක් දකින්න එකක් නෑ. නමුත් මේ සිංහල බෞද්ධයාණන් ගියාවි අදයි තමයි ඒක ඕන කළා තියෙන්නේ. අදයි මේ හිත ඔද්දල් වෙලා තියෙන තැන මානවයා මේ ආත බුත නැතු හැමතැනම දුවන තැන අද ඒක වඩා ගන්න පුළුවන් නම් අච්චරම හොඳ එක නැති වුණත් ලාවට හරි තිබුණ සමම්පිච්චම නැති වුණාට කමන්නේ ගැටපිච්ච තිබ්බත් අපි පූජාව කරමු. අවම්පිච්ච හොඳයි එදාට. නමුත් අද ගැටපිච්චෙන් කෙරෙන්න පුළුවන් වැඩේ. ඒ නිසා අද වුණත් ඒ කරන්න පුළුවන් ගතියත් මේ සතියේ තියෙන දේශීයට සහ කාලයට මායින් නොකරන ගතිය. මේ සතිය කවදාකවත් එක දේශයකට සීමා වෙලා නැහැ. එක කාලයකට සීමා වෙලා නැහැ. කාලය සහ දේශය කියන මාන දෙකෙන් තමයි මේ පෘථක්ඥය හිර කරලා දඬු අඬුව වගේ තියාගෙන ඉන්නේ. ඒ හරහා ඇති වෙන පිස්සු විකාර තමයි ඔය ජාතික හැඟීම, ආගමික හැඟීම, සංස්කෘතික හැඟීම කියලා හිර කරනවා. මේ සාතිය ඒව බාධා කරන්නේ නමුත් ඒ කිසිම විදියකට එකට කොටු කරගන්න බෑ. මේක කඩාගෙන යනවා බොහොම රැඩිකල් වාදීව, බොහොම විප්ලවීය විදියට ගිහිල්ලා ඒ රකින්න එකත් රැකෙනවා. නමුත් ඊට විශාල විශ්වගත වීමක් මුළු මානව මනසම තේරුම් ගන්න ගතියක්. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මයේ තියෙන ඒ පුනුල් ස්වභාවයට විවෘත වීමක් වෙනකොට තේරෙනවා මේක මේ එදා ඉඳලා කරත් ඔච්චරමයි අද කිරුවත් ඔච්චරමයි. එනිසා මේ සතිය විවේකීව වඩනොයි කියන එක මගේ වචනේ කියනෝනම් සතිය විනෝදාංශයක් විදිහටයි වඩන්න ඕන. හම්බ කරන බැංකුවට සල්ලි දාන එකක් විදිහට කරන්න යන්න නරකයි. මිතා යුද්ධයක් දිනනවා වගේ කවුරුත් එක්ක රණ්ඩු කරලා ගන්න එකකුත් නෙවෙයි. මේක නිකන් ජොලියට කරන්න ඕන. පටන් ගන්නකොට නම් ජොලියක් නෑ. පටන් ගන්නකොට ඉන්ජෙක්ෂන් ගන්නවා වගේ ටිකක් රිදෙනවා. ඒවත් මේක පැතිරිලා ඉතිලා යන්න පටන් අරගත්තට පස්සේ කාටවත් කියාපාන්න යන්න ඕනකමකුත් නැහැ. සතිය තියෙන මිනිහට සිවිනියට තෝරන්න යන්න ඕනකමකුත් නැහැ. ලදලද වෙලා මේක දිනු කරගෙන ගියාම සත්‍ය සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං. එතකොට මේ විවේකය, ඒ විස්රාමය, ඒ ලැබෙන හුදකලාව ඒ තාදී ගුණය කියලා ගන්න පුළුවන්. මේ විවේකයෙන්ම නොසැලෙන ගුණයක්. මේ විස්රාමයෙන්ම නොසැලෙන ගුණයක්. මේ එතකොට මේ සතිය වන්නකොට තමයි මූණ දාලා හිටවන්නේ අරමුණත් එක්ක මූණ දාලා හිටිනකොට හොඳ හුදකලා බවක් තියෙනවා. කොච්චර සෙනගවිච කලබල කෙරුවත් Taman හුදකලාවේ ඉන්නේ. අන්නේ හුදකලා බවම තාදී ගුණයේ ස්වභාවය. අකම්පේබතේ ස්වභාවය. උපේක්ෂාවේ ස්වභාවය. ඒ වගේම කුපිත නොවන ගතිය, අකුප්පා ගතිය, දේවල් වලට කුප්ප වෙන්නේ නැති ගතිය ස්වභාවයක් වෙනවා. විවේක නිස්සතං විරාග නිසිතං. මේ සතියටවත් රාග කරන්න යන්න බෑ මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේක මයිලක නැත්ත නෑර තියෙන්න ඕනේ කියලා ඒක රාගයක් ඇති කරන්න ඕනේ කම නැහැ. ඒකේ තියෙන්නේ සීමිත කෘත්‍යයක් තියෙන ආයුධයක් වඩුවට උදව් කරනවා වගේ. ඉකී කෘත්‍ය කෙරුවට පස්සේ ඉච්චරයි ඊට පස්සේ ආයි සතිය මේ උඩ තියාගෙන හඳුන් කුරුපත්තු කරගෙන ඒකට වැඳ වැඳ ඉන්න ඕන කමක් නැත්තේ. බොහොම ගණේ ගුණාට පස්සේ පහුර බොන තියලා අනේකයි තියෙන්නේ. ඒක හරියම උඟ දෙනෙක් හිතන්නේ එහෙම නෙමෙයි මේක මේ බුදලේට බබාගේ බබාටත් ලියලා තියලා යන්න ඕනේ සතිය උඹට මෙච්චරක් හම්බ වෙයි මට මෙච්චරක් හම්බුණා එහෙම කරන්න මායින් කරන්න පුළුවන් ගැතිය සතිය නේ මොන විදියෙන්වත් බෑ නිසා ඒකට රාග කෙරුවොත් වෙන්නේ අපරාධේ අර ලස්සන හදාගත්ත හිත ආයෙත් ඇවිසින එක ඒක ඒ වෙලාවේ තන වඩා ගන්න දෙයක් ඒ තන වඩා ගන්න දේ පිළිබඳ රාග කරන එක නෙමෙයි තියෙන්නේ තන වඩා ගැනීමේ ශිල්පේ ඒ ඒ බාලදක්ෂ ව්‍යාපාර තියෙන්නේ අහුවෙච්ච දේෙන් හැන්දක් හදා ගන්නවා අහුවෙච්ච දේෙන් කූඩාරමක් ගහ ගන්නවා අහුවෙච්ච දේෙන් වැඩේ කරගන්න ගතිය තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. අද තියෙන අදාළ උපකරණ ටික නැත්නම් ඔක්කොම මොනම දෙයක් කරගන්න බෑ. එහෙම නැතු ඒ සතියේ ලතල දවස්තාව හැටි රූපෙන් හැටි මිස උපෙන් ලද සතිය කාටවත් පැවරීමක් එහෙම එතකොට විරාග නිසිත වෙන්නේ. විවේක නිස්සම් විරාග නිස්සම් නිරෝධ නිස්සම් නිරෝධ නිස්සම් කියලා කියන්නේ සතිය ගෙවන් කිරීම දැකීම තමයි මේකේ උච්චම ශිල්පේ මේ තරම් ਸਰව සුබදායක සරතෝ භද්‍ර සතිය ගෙවෙන හැටි බලන්න ඒ තමන්ගේ දරුවා තමන් ඉදිරියට මැරෙන හැටි බලා ඉන්නවා වගේ තමන්ම උපයපු ගේ ගිනි ගන්නකොට ඒක දිහා බලා ඉන්නවා වගේ ඒ උපයා ගන්න ලද සතිය උනත් නිරුද්ධ වෙලා යන වෙලාවේ ඡේ වෙලා යන වෙලාවේ වැය වෙලා යන වෙලාවේ නොසලී සිටීම තමයි තාදී කියන්නේ. තථාගත කියලා කියන්නේ එහෙව් ගතිය කියලා කියන්නේ නොසලෙන ගතිය, අකම්පිය ගතිය කියලා කියන්නේ. අන්න ඒ වගේ දෙයකට හොඳට සතිය වඩාගත් එක්කනන හුඟක් පශ්චාත්තාප වෙනවා සතිය ගැනකොට. නමුත් තාදී ගුණය තියෙනකොට කොච්චර දියුණු සතියක් වුණත්, ලාමක සතියක් වුණත් ඒ ගෙවි යන වෙලාවේදී, ඡේ වෙන වෙලාවේදී, වැය වෙන වෙලාවේදී, උපේන වෙලාවේදී වගේ සමානව බලන්න පුළුවන්. නිරෝධ නිශ්චිතම් විරාග නිශ්චිතම් පටිනිසක් ගන්න පස්සේ අතහැර දමනා සුළු ඒක ඒකෙන් නිස්සරණ මිදෙනා සුළු ස්වරූපෙන් තමයි සතිය පාවිච්චි කරන්නේ. පටන් ගන්නකොට නම් බොහොම සාදරව අනේ එන්න මම මේ මගේ හද මණ්ඩලයට වඩින්න මැනවි දෙවියනේ කියන තමයි සතිය හදන්නේ. අන්තිරයසේ කවුද ගණන් උඹට ඉපානන් එක වාරයක් අප අපිට දහස් වාරයකට තොප වෙපයි කියලා සතියටත් කියලා දැම්මට පස්සේ සතියට පෑපෙන පුම්බන. ඒක මේ සතිය දුර්ලභමක් නෙමෙයි. මේ තාදී ගුණේ බුදුජානක පෙන්වන හදන මේ නොසලෙන ගතිය එහෙම නැත්නම් මේ උපේක්ෂා ගතිය හැටි ඒකෙන් අදහස් කරන්නේ මේ සතිය තව තක්සේරුවක්. නමුත් සතිය අනිත්‍ය බව අමතක කරන්න එපා. සති විපරිණාම බව අමතක කරන්න එපා. ඒ වගේම සතිය දුක් දෙන ගතිය අමතක කරන්න එපා. මේකට රාග කෙරුවොත් දුක් දෙනවා. අවශ්‍ය කෘත්‍ය කෙරුවොත් පස්සේ අත්හරින්න පුළුවන් ගතිය ආවන ඒ සතියේට මචිමුත් අපි විමුක්ත වෙනවා. මචිමුත් හරි විනිර්මුක්ත වෙන ගතියක් තියෙනවා. ඉතින් ඇත්තටම කියනවනම් ඔය ශ්‍රද්ධාව එතන සමාධිය එවන වීර්ය ප්‍රඥා වගේ හැලෙනවා දිහා බලන්න හරි අමාරුයි. මොකද සතිය වඩපු නැතිගෙන ඒවට ප්‍රේම කරනවා මේ පව් වලට වැඩිය මේක හොඳයි. ඒක නිසා මේක ගියොත් හරියට පශ්චාත්තාප වෙනවා. කොච්චරද කියනවනම් සීදී නසා ගන්න යනවා. තමන්න තිබුණු සමාධිය තමන් ළඟ නැති උනායි කියනකොට සීදී නසා ගන්න යනවා. කවමදාකවත් කිසිම තැනක මුළු ත්‍රිපිටකේම නැහැ. මේ හොඳට සතිය වඩපු කෙනෙක් සතිය නැතුණයි කියලා සීදීනස ගන්න හිතලවත් නැහැ. මොකද හේතුව ඒක පටන් ගන්නකොටම කියලා දෙනවා සතියේදී ওই දේවල් වලට මායින් කරන්න එපා. පූර්ණ නිගමන සහිතව යන්න එපා වැඩේට. ඒ නිසා සතිය හඳුන්වා දෙන තැන ඉඳලම ඒ සතියේ තියෙන ඒ තාදී ගුණය හඳුන්වා දීම පාලි භාෂාවට දීලා තියෙන සිංහල පරිවර්තන වලට වැඩිය ඉංග්‍රීසි පරිවර්තනයේ බොහෝම සජීවී. කොහොම වෙච්ච එකක්ද කියන්න දන්නේ නැහැ. ඒ නිසා සත්‍ය පිළිබඳව යම් කිසි කෙනෙක් මම මේ සූද්දාට කත් අදින්න හදනව නෙවෙයි. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් කියවනවා නම් ඒක බොහොම ශක්තිමත් තෙදවත් කුළු ගන්නලා කියලා දීලා තියෙනවා. ඒ නිසා කිසිම දෙයකට මායින් නොකර ගන්න හැටි වෙන විදිහකින් ඇති හැටිය දැකීම. ඇති හැටි හදලා බලන එක නෙවෙයි. Taman ඕන දේ දකින්න එක නෙවෙයි. මතුවෙන දේ ඇති හැටිය දැකීම. යථා භූත ජනන දර්ශනය, යථාව දර්ශනය, එහෙම නැත්නම් පච්චත්ත ලක්ෂණය, ස්වභාව ලක්ෂණය, සලක්ෂණය, භාවය, ස්වභාවය කියන විශාල වචන සංඛ්‍යාවක් මේකට තියෙනවා. ඇති දේ ඇති හැටිය දැකීම. ඉතින් මේක තමයි සරුවචනාංශයේ තමන්ගේ සර්වඥ ගුණය, තාදී ගුණය වශයෙන් පෙන්වන්නේ. මේ යෝගාවචරය ඒ දේ ඒ විදිහට ඇතිදී ඇතිහිටිය දැකීම අගය කරන එක ඒකමයි චින සම්පත්තිය කියලා. ඒකමයි සතිය කියලා. ඒකමයි එළඹ චින ගතිය කිව්වොත් ඒ කෙනාට තේරෙන්නේ දැන් නිවන් දක්ලා නේද කියලා. එළඹ තියෙන හැම වෙලාවකම ඇත්ත තමයි. ඒක අටුවාචාරින් වංශේ බව පිළිගන්නවා යම් වෙලාවකට මම කියනවනේ ඉතින් මොනවද හොයන්න තියෙන හෙට මොනවද හොයන්න තියෙන අතන මොනවද හොයන්න තියෙන අරය ගාව දැන් මම මෙතන තියෙනවා කියලා දැනගත්තොත් ඒ අවදි වීමට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙන නිබ්බුතිය. මෙන්න මේ තදංග නිබ්බුතිය අඛණ්ඩව පැවැත්වුණොත් තමයි අච්ඡන්ත නිබ්බුතිය කියලා කියන්නේ නිවන කියන සඳහන් කරන විදිහට ඒ නිවනේ තෙද බුද්ධිය ලැබෙන්නේ මේක පිළිගත්තොත්. මේ චිත්තක්ෂණය උනත් මේ චිත්තක්ෂණය නිවන් දක්කන්න පුළුවන් මට නිවන් දක්වපු කෙනෙක් වගේ බලන්න පුළුවන් කියන ඒ හැකි සංඥාව ඒ කියන ධනාත්මක නැත්නම් සක්කෝ කියන ගුණේ තියෙනවනම් ඒ යෝගාවචරය කිසිසේත්ම අර පළවෙනිම තියෙනකොට මේ දැන ගැනීමෙන් පරිබාහිර වූ වෙන දැන ගැනීමක් නැත්තේය. විඤ්ඤාතා විඤ්ඤාතබ්බංග මඤ්ඤති මේ දැනෙන දෙයින් පිට මොනම ළඟා විය යුතු දෙයක්වත් වෙන සමීකරණයක්වත් වෙන මැජික් ෆෝමියුලා එකක්වත් මොකක්වත් නෙමෙයි. ඒක පිළිබඳ අපේක්ෂාව අතහරිනකොටම වර්තමාන මොහොතේ කිසියම් මානසික ආතතියක් එහෙම නැත්නම් අසහනයක් මොකක්වත් වෙන්න විදියක් නැහැ. ඒකට අනී බුද්ධ උත්පාද කාලෙකනේ මං ඉන්නේ. අනී මනුස්සාත්ම භාවකනේ මට ලැබිලා තියෙන්නේ. අනී මට ක්ෂණ සම්පත්තිය තියෙනවානේ. අනේ මට බන ඇහෙනවනේ. අනේ මට කල්යාණ මිත්‍රෝ පේන්න ඉන්නවනේ. අනේ මට ඕනම් පැවිදි වෙන්නත් පුළුවන් කියලා මේ ශක්විතිරජ කෙනෙක් වගේ තියෙනවා. ඒ හස් ඒසා විශාල නාගමණික්‍යයේදී ඕක අස්ස බෙට්ටකින් බැහුවොත් එහෙම ඕකේ කාන්තියක් නැහැ. කුල්ලකම වහුවට පස්සේ පහනක් පත්තු කළා කාන්තියක් නැහැ. දැන් මැණිකේ ගුණය අඩු වෙන්නේ අස්ස බෙට්ටෙන් ගවයි. මැණිකේ උපේ අඩු වෙන්නේ නැහැ කුල්ලෙන් ගවයි කියන්නේ. ඉතින් ඒක තමන් ඒකට ගරු කරන්නේ නැත්තම් තමන් ඒ ලැබිච්ච මනුෂ්‍යත්ව භාවය වගේ දෙයකට ගරු කරන්නේ නැත්තම් කවුරු ඇවිල්ලා අපි ඔසවලා තබන්නේ මොකාවත් දෙන්නේ බජන්ති සේවන්තිච කාරණා තනිකාරණා දුර්ලභාජ්‍ය මිත්ත අපි අනේ කැසරු කරනවා නම් සේවනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඌ මීයා කඩන්නේ අතලෙව කරනවායි යම් කාරණාවක දුව ආශ්‍රය කරන්නේ. නික්ඛාරණා දුර්ලභාජ්‍ය වින්ද මේ ලෝකේ බුදුහමර කියනවා මම දැකලා නැහැ. අනුන්ට මේ යමක් අපේක්ෂා නොකර උදව් කරන මිනිස්සු නැහැ. ඉන්නේ වජන්ති සේවන්ති ච කාරණතා. නික්ඛාරණා දුර්ලභාජ්‍ය වින්ද. ඒ නිසා Taman tamange වැඩ බලා ගන්න වෙලාවේදී මේ සතිය තමයි ඒ ජීවන නියෝජනය කරන්නේ. එහෙම නැත්නම් මේ ධාදි ගුණී නියෝජනය කරන්නේ. අපි ඉස්සෙල්ලා සතිය වඩලා වඩලා වඩලා සතිය විශේෂ ආවත් එකයි ගියත් එකයි කියන විදිහට හදාගත්තට පස්සේ ඒ වැඩෙන ගුණයට අපි తాදී ගුණය කියලා කියන එක අමුතු ක්‍රමයට බුදුහාමුදුරුවෝ ඒක වචනයට දාලා ඒකට සීල සමාධි ප්‍රඥා ක්‍රමයක් කියලා දීලා දාන සීල භාවනා ක්‍රමයක් කියලා දීලා රාග දෝෂ මතේ වතෙන් ඒක අයින් කරනවා හැටි කියලා දීලා මේ මේ කෙලස් මේ මේ කැපිරා කියලා අමුතර විදිහකට තමයි අරගෙන යන්නේ. හැබැයි ඔය ඒ කිසිම තැනක తాදී ගුණේ නැහැ. తాදී ගුණේ කියන එක මේ ගමනේදී තැනකදී වැටහෙයි. නොසැලෙන ගතිය කී හැකි එහෙම නැත්නම් අඛණ්ඩිය ගතිය කී හැකි කිපෙන්නේ නැති ගතිය කී හැකි ඒක කිසිසේත්ම දැනට නැති එකක් නෙවෙයි හොඳට මතක තියාගන්න මේ සම්පූර්ණ මේ වෙනම ආත්මිකදී වෙනම තැනක හම්බෙන එකක් මේ දැනටත් අපි ළඟ තියෙනවා සතියට හෝ මේ තාදී ගුණට අපි සලකන්නේ නැතිකම තමයි ඒක මුළු ගැන්වෙන්න හේතුව. නමුත් ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ. ඉතින් අපි දසදහස් ක්‍රමයකට විවිධ ආකාරයේ විවිධ පැතිවල විවිධ නිර්වචන හරහා උත්සාහ කරන්න ඕනේ තමයි ළඟ තියෙන්නේ නොසලන ගතිය. ඉතින් සමාජයේ මේකට කියන්නේ නෝන්ජල්කම. බය අඩු ගතිය කියන. එහෙමද කැක්කමක් නැතිකම කියන. නැත්නම් හැංගීමක් නැතිකම කියන. ඒක නිසා උංගෝ දෙනෙක්ගේ මොන දිහා බලන ඔක්කොමලා කියන අයියෝ උඹ සත පහකට ඇති වැඩක් නැති මිනිහෙක් නේ මොනවා කිව්වත් ගණන් ගන්න බීඩියලියට වෙන ගාන කිරෝගේ එතකොට අර මනුස්සයා තාජිගුණී පැත්තක දීදී අර කෙනාගේ ජනප්‍රියතාවය ලබා ගන්න ඉතින් ඒ කියන විදිහට පිස්සු කෙලිනවා ඒ කියන නාටකම් වලට ඒ තාල වලට නටන්න පටන් ගන්නවා තුන සංසාරේ බය දන්නවනම් මේ කාගවත් මේ එජෙන්ඩා එකට කාගවත් න්‍යාය පත්‍රයකට කාගවත් දෙයකට ගිහිල්ලා හරියන්නේ නැහැ මේ දාජී ගුණීය බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඉතාම අමාරුවේ සංවේදනය කරලා දීලා තියෙනවා. ඒ තේරුම් ගන්න අමාරුයි. නමුත් තේරුම් ගන්න අමාරු වුණාට තාදී වුණේ කියලා එච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි. අවශ්‍ය කරලා තියෙන එක සඳහා අර දක්වන මේ ආකල්පයේ ප්‍රතිචාරයේ නැත්තම් දිට්ඨියේ පෙරදක්මේ වෙනස ඇති වෙනස කොයි වෙලාවෙ සිදු වෙනවද දන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම සාදර වෙන්න ඕනේ මේ ශුන්‍යතාව. නිබ්බාන පරිසං යුක්ත නැත්නම් මේ තාදී ගුණය වෙන්න නැත්නම් මේ අකම්පිතතාවය නැත්නම් මේ උපේක්ෂාව නැත්නම් මේ නොකිපෙන ගතිය අතුල්්‍ය භාවය කියලා මේකට කියනවා ඒක සිංහලට දානකොට කියන්නේ එහෙව් ගතිය කියලා අන්න ඒක දියුණු වෙන ගතියක් තමයි පේනවනම් හොඳම ඒකෙන් වැටෙන දේ තමයි පිට කෙනෙකුට තමන් කුප්පන්න බැරි ගතිය පිට කෙනෙකුට තමන් රිමෝට් කන්ට්‍රෝල් කරන්න බෑ කොයි දේ ආවත් කවුරු හරි නටවන්න එනකොට දන්නවා මේ එන්නේ මෙන්න මේ න්‍යාය පත්‍රය ඇතුවයි. ඒකේ දෝෂයක් නැහැ හැම කෙනාම එහෙම තමයි වැඩ කරන්නේ. Taman එතකොටම දැන එතකොට ඒකෙන් නිදහස් වෙනවා. ඒක නිසා අර Taman කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. ඒ වගේම Taman අයිතිවාසිකම් ඉල්ල හටම් කරන්න යන්නේ නැහැ. මොකද වර්තමාන මොහොතයි අවශ්‍ය වෙලා තියෙන එක තියෙනවා. ඒක කාටවත් ඇවිල්ලා ඒකට මේ ශක්ක ගහන්න අමතර වැඩ කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා නිවනෙම තියෙන ගුණ වගේක් ඒක ඒ ගතිය තේරෙනකොටම තමයි වැටෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක හොඳටම කස කැවෙන්නේ, බල කැවෙන්නේ, Java කැවෙන්නේ. එවැනි තව කෙනෙක් දැකපු දවසේ. කෙලිය අතරබන් වෙන්නේ මිනිස්සෙක් යාන්තමට ඉංගියක් හොයන්න මේ පැත්ත ගම වෙන්නේ නැති මේ පැත්ත කැලිය කියාගෙන ඉන්න වෙලාවක තව ඉස්සලා ගිය කෙනෙක්ගේ පියවර ලකුණක් දැක්කොත් ඒකට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා ශිෂ්ටාචාරයේ කිට්ටුවක් ඇති. තව කෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තමයි මේ මේ තාදි ගමන නැත්නම් මේ තථාගත ගමනේ ඒ ඒ ඒ ගුණ සහිතව යන කෙනෙක් ගිය අඩිපාරල අඩි ලකුණු දකින්නකොට එදාට තමයි අර තමන් හිතේ ලාවට යෝජනා තියලා තමයි ඒ යෝජනාව ඉස්තිර වෙන්නේ සුදු ගානක් වුණත් මේක පාරේ ගිහිල්ලා තියෙනවා කියලා ඒ නිසා ඒ යෝගාවචරයට බුද්ධෝත්පාද කාලේක ඒ කල්යන් මිත්‍ර ආශ්‍රය ලැබෙනකොට තමයි පණ එන්නේ හැඟට මේ ඉස්පාසුවක් ලැබෙන්නේ එතකම්ම මේක තනි අලියෙක් වාගේ තනි අලියාගේ මේ ස්කන්ධ වේනගේ තනි අංග වගේ තමයි කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒක කරනකොට උඟා ඒ ප්‍රතිශක්තිය අවශ්‍ය කරන වීරත්ව ගොඩාක් ලං වෙනවා. ඒක අන්තිමටම ඒ අත්දකින්න අත්දකින්න ඒ බුදුහාමුදුරන්ගෙන් ලැබිච්ච දෙයක් වගේ ධර්මයෙන් වගේ සංඥායන වගේ වෙනකොට Tamante ඒ බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නය කෙරේ බුදුම විශ්වාසයක් ඇති වෙන්න පටන් අර ගන්න මේ වංග වංගගිරි මාර්ගයකින් ඒ අපිට sannivedana කරන හැටියට ඉතින් ඒකට බුදුජානනාච එක ගුණයක් තව එකතු කරන ඒ වගේම තමයි මේ සීලේක පිහිටලා මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනක් එක්ක ආශ්‍රය කරන්නට අවශ්‍ය කරන ඒ මූලික සුසුකම සීලේක පිහිටලා නම් කටයුතු කරපු නිසා ඒකට ආයෝජනය කරපු නිසා තමයි මට හම්බුනේ කියලා තමන්ගේ සීලය පිළිබඳවත් බුද්ධ ධම්ම සංඝ සහ සීලය පිළිබඳව දෙන නොසලින විශ්වාසය එනවනම් ඒකට අපිට කියන්න බලන් තාදී ගුණය කියලා. නොසලින ගතිය කියලා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාටම මේ කරගෙන යන වැඩේදී තවදුරටත් අකම්පියව අතුල්‍යව නොසැලෙන මනසකින් යුක්තව ඉදිරියට යන්න අවශ්‍ය කරන වූ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් නැත කරනවා සිටු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා